හැමදිනාටම සර්වන් සරණයි අද 2019 ජනවාරි මාසේ 13 වෙනි ඉරිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 5 මාර්ච් කෙරෙන ධර්ම සාකච්ඡාවයි මේ සවනත සිස්ටර්ස් ඔස්සේ පවත්වන මේ ධර්ම සාකච්ඡාව අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් අප සහ සම්බන්ධ වෙනවා සත්‍යතුමා සත්‍යතුමනේ ඔබතුමාව සාවනද ශිෂ්‍යකත වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත ධර්ම කරුණු අපට මතක් කර දෙන්න ලෙසට ඊළඟ සර්ණයි සම්බුද්ධ සරණයි අතිශයින්ම කෘතඥතාවෙන් ගෞරවයෙන් බැතිසිතින් තථාගතයන් වහන්සේට নমස්කාර කරමු. උන්වහන්සේ නිසා තමයි අපට මේ ධර්ම මාර්ගය පැහැදිලිව පිළිපෙහෙළි වුණේ. අද ධර්ම සාකච්ඡාව සඳහා විශේෂ සූත්‍රයක් යොමු වෙලා නැහැ. නමුත් දීඝනිකායේ ශ්‍රී ලක්ඛන්ද වර්ගයේ තියෙන සූත්‍ර කීපය සාකච්ඡා කරන්නට යෝජනා වුණා. ඒ හැම සූත්‍රයකම එකම ධර්ම කරුණු විස්තර වෙනවා. නමුත් වෙනස් වෙනස් කරුණු තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මාර්ගය පිළිබඳ අවධානයක් තියෙනවා බුදුජානක වහන්සේ නිසා තමයි කි වර්ගයේ ශීලක් කන්ද වර්ගය කියලා ඒ සංඝාහක තෙරුන් වහන්සේ නම් කරලා තියෙන සීලය ගැන වැඩිපුර කියන්නේ. දිගිනිකාය සීලඛණ්ඩ වගේ බ්‍රහ්මජාල සූත්‍රය. හැබැයි හැබැයි අප ඒ දික්ටි ගැන කතා කරන්න සියල්ල ගැන. ඒ ඒවා දැනට කතා කිරීම සසර දිග්ගැසීමට හේතුවක් වෙන නිසා අපි වඩා කිට්ටු වෙලා තියෙන අපේම මාර්ගයට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු වෙන විදිහට අපි කිට්ටු වෙලා තියෙන අපටම ඒ නිසා අපටම ඉබිලා බලන්න අපටම අපව ගැනම හොයලා බලන්නට මේ සූත්‍ර කීපය මේ සූත්‍ර ධර්ම සියල්ල අපි යොදා ගන්නවා එතකොට බ්‍රහ්මජාල සූත්‍රයේ කරුණු කීපයක් විශේෂයෙන් සඳහන් කරනවා මේ මේ මාත්‍රකාව වශයෙන් ගන්නකොට මාත්‍රකාව වශයෙන් ගැනීමේදී සාකච්ඡා කරන්නට කරුණු කීපයක් අපිට ගන්නට පුළුවන් ඒකේ පොතේ විස්තර කරලා තියෙනවා පරිබ්‍රාජක කතා ඊට පස්සේ චූල සීල මධ්‍යම සීල මහා සීල වශයෙන් එතකොට ඒ අපි ඉස්සෙල්ලා කතා කරන්නට ඕනේ ඒ ටික ඊළඟට එන මිත්‍යා දෘෂ්ටි හෝ ඒ දෘෂ්ටි කතා කිරීමේ ඉඩක් තිබුණොත් පමණක් යොදා ගන්නවා බුදුරජාණන් වහන්සේ රාජගහ නගරයේ නාලන්දා නගරයයි අතර දිග මාර්ගයට මාර්ගයට පිළිපන්න. කියන්නේ ඒ දිගෙත් උන්වහන්සේ වඩිනවා වික්ෂු සංඝයා සමග. 500ක් වික්ෂුන් වහන්සේලා කියනවා. සුප්පිය පරිබ්‍රාජකයයි එයාගේ ගෝලෙන් නැත්නම් අන්තේවාසී කෙනෙක් බ්‍රහ්මදත්ත මානව ඒ කියන්නේ කෙනෙක් පැවිද්දෙක් එක්කෙනෙක් පැවිදිලා නැහැ උනා එතුමා ළඟ ඉන්න කෙනෙක්. ඒ දෙන්නත් ඒ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඒ වැඩම කරන මාර්ගයට ඒ දෙන්නත් ඇවිල්ලා ඒ ගමන යනවා. ගමනක් යනවා. තත්සුදන් සුප්පියෝ පරිබ්බාජකෝ අනේක පරයයන බුද්ධාස අවනම් භාසති. මේ සුප්පිය පරිබ්‍රාජකේ පැවිද්දා නොයේ කරුණුක කී කියා බුදුරජාණන් වහන්සේ හොඳ නැහැ කියලා කියනවා. ධර්මය හොඳ නැහැ කියලා කියනවා. සංඝයා හොඳ නැහැ කියලා කියනවා. ඒ සුප්පිය පරිබ්බාජකගේ අන්තිවාසී බ්‍රහ්මදත්ත තරුණයා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන අනේක පරයයන බුද්දස්ස වන්නම් භාසති ධම්මස්ස වන්නම් භාසති සංඝස්ස වන්නම් භාසති මේ විදිහට ඉතේ ඔබ ආචාර්යන්තේ වාසී ගුරුතුමයි ඒ ගෝලයයි දෙන්න පරිබ්‍රාජකයයි අර ගිහි ඉස්ලාමයයි උජු විපච්චනීක වාදා දෙන්න දෙපැත්ත කතා කියන්නේ එකිනෙකට විරුද්ධ විදියට තමයි ඒ දෙන්නගේ වාදය යන්නේ. ගුණ කියන කියන්නේ බුදුහාමරගේ අගුණ කියනවා. භගවන්තම් පිටිතෝ පිටිතෝ අනුබන්දා හොන්ති භික්ඛු සංඝාචේ භික්ෂු සංඝයායි භාග්‍යතුන් වහන්සේගේ ඒ පස්සෙන් ඒ පාරේ අනුයෙත් අතකෝ භගව අම්බලත්තිකායන් රාජගාරකේ ඒකරත්ති වාසං උපගන්ති බික්කු විහද්දින් බික්කු සංඝේන. මේ භික්ෂු සංඝ පිරිස සමග භික්ෂු පිරිස සමග බුදුරජාණන් වහන්සේ ඒ අම්බලට්ටිකාවේ රාජගාරකේ ඒ රාජාගාර කියනකොට රජවරු රැස් වෙන තැනක් හරි ඒ රාජකටි සඳහා රැස් වෙන විශාල මන්දිරයක් ඒකේ ඒ නතරුණා. ඒ සුප්පිය පරිබ්‍රාජකයි පැවිද්දායි ඒ බ්‍රහ්මදත්ත මානව ඒ දෙන්නත් ඒ රාත්‍රිය එතන ගත කරන්න අතුරු වුණා. කවුරුත් නතර වෙන තැනක් වෙන්නට ඇත. එතෙන්දි අර සුප්‍රිය පරිබ්‍රාජක බුදුහාමුදුරුවෝ යගුණ කියනවා බ්‍රහ්මදත්ත තරුණයා නොඑක් විදියට බුද්ධ ධර්ම සංඝ ගුණ කියනවා. ඒතොට රාත්‍රී මජ්ක්‍ධිම යාමේ කියන්නේ මජ්ක්‍ධිම යාමයට කලින් මහරෑ ඒ මණ්ඩලමාලේ එකතු වෙච්ච භික්ෂුන් වහන්සේලා අතර මේ කතාව පැනනගුණා. ඒත් කතා කරා පුදුමයි මේ කෙනෙක් බුදුහාම මේ සත්‍යයන්ගේ බුදුහාමතු සත්‍යයන්ගේ අදහස් වල තියෙන විවිධත්වය දේශනා කළා තියෙනවා. මේ සුත්‍ය පරිබ්‍රාජකේ එක බුදුහාමතා ගුණ කියනවා. එයාගේම ගෝලයා බුදුරජාන් වහන්සේගේ ගුණ කියනවා. එකී කිය බුදුහාමරන්ගේ අපේ පිටිපස්සෙන්වත් එනවා කියලා. මේ කතාව දැනගෙන බුදුරජාණන් වහන්සේ ඒ මණ්ඩල මාලයට වැඩම කළ රාත්‍රී භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මොන මොන විදිහේ කතාවද කර කර හිටියේ මොන කතාවකින් පැත්තද මං නිසා බාධා වුනේ කියලා. එතකොට ආජ් භික්ෂුන් වහන්සේලා එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ මේ මේ ජනතාවගේ නැත්තම් සත්වයාගේ තියෙන විවිධත්වය ඔබ වහන්සේ දේශනා කළා තියෙනවා අදහස් වශයෙන් ඇති විවිධත්වය මේ ඒක මතක් වෙනවා මේ පරිබ්‍රාජකයයි යථා ගෝලයයි ඒ ගැන කතා කරනකොට එතකොට දැන් කරුණු කීපයක් තියෙන අප විසින් දැනගත යුතුම කරුණු මේවා. ඊතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමං වා භික්ඛවේ පරේ අවන්නම් භාසෙය්‍යුම් භික්ෂුවරුනි කවුරුන් හෝ කෙනෙකු මා මගේ ගුණ හෝ වෙන කාගේ හරි අගුණ අගුණ මගේ අගුණ හරි අන්‍යගේ අගුණ හරි කියනවා නම් ධර්මයේ ධර්මයේ අගුණ කියනවා නම් ධර්මයේ අපහාස කරනවා නම් සංඝ සත්‍ය අවබෝධය කරගත් යුත්තමයන් තව අගුණ කියනවා නම් తత్ర තුම්මේහින ආඝාතෝ න අපච්චයෝ න චේතසෝ අනබිසද්දි කරණියා. ඒ පළවෙනි කාරණය. එහෙම කවුරු හරි බනිනවා නම් අපි වචන කියම හොඳද බනිනවා නම් බුදුරන් බුදුහාමරන්ට හරි ධර්මයට හරි සංඝයාට හරි ඒ බනිනවා කියන්නේ අවන්නම් කියන වචනෙට මා අදට කිව්වේ නතුම් මෙහින ආඝාත තත්තුම් මේ හි න ආඝාතෝ න අපච්චෝ න චේතසෝ අනුබිරද්ධි කරණීය. ඒකෙන් තරහවක් දුම්නසක් හිතේ නොසතුටක් ඇති නොකරගත යුතුයි. දෙවෙනි කාරණේ. එහෙම මාගෙන හෝ ධර්මයේ ගැන හෝ සංඝයා ගැන හෝ දොස් කියනවා නම් සත්තුම්හේ අසත කුපිතාව අනත්තමනාව කේන් තියනවා නම් නොසතුරු සිත් ඇති විකර ගන්නවා නම් තුම්හංගේ වස්සතේන අන්තරායෝ ඒකේ අනතුරු සිදුවන්නේ ඔය ඇත්තන්ටම ඒ දෙවෙනි කාරණා පළවෙනි එකට කියවා ඉගෙන දුක් දුම්නස් වෙන්න අවශ්‍ය නැහැ. හිත නරක කරගන්න ඕනේ. ඊළඟ දෙවෙනි කාරණේ කියන එහෙම වුණොත් තමයි Tamanට අවාසියක් කරගන්නේ අන්තරාවක් කරගන්නේ. තුන්වෙනි කාරණේ. මමං මා භික්ඛවේ පරි අවන්නම් භාසෙය්‍යු භික්ෂුරුනි ඔය එක් ඇත්තු කවුරුන් හෝ මට අගුණ කියනවා නම් මාගෙන ධර්මයේ අගුණ කියනවා නම් සංඝයාගේ අගුණ කියනවා නම් අපි කිවිබන්නවා කියලා බනිනවා නම් සත්‍යචේතුන් මේ අස්සත කුපිතාව අනත්තමනාව ඔයත් කේන්ති ගත්තොත් නොසතුටු සිත් ඇත්තොත් නැත්තම් හිත නරක කරගත්තොත් මොන තුන්වෙනි කාරණේ අපිනු තුම්මේ පරේසං ඔයත්තන්ට පුළුවන්ද ඒ ඇත්තන්ගේ සුභාසිතං දුබ්භාසිතං ආජානීයත් ඔයත්තන්ට පුළුවන්ද ඇත්තෝ කිව්වේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා කියන්න පුළුවන්ද දැනගන්න පුළුවන්ද නොහේතම් භාන්ති නෑ කියවා ඒ තුන්වෙනි එක හතරවෙනි එක තත්ත්ව එහෙම බණිවානම් මම ඒ ටික ඉවර කරන දැන් බුද්ධ ධම්ම සංඝ බණ්ණෝ කියන එක තත්ත තුම්මෙහි අභූතං අභූත අභූතතෝ නිබ්බේතේ තම්මා දිහල ඒක විසඳ ගන්නට ඕනේ ලිහල නිබ්බේතති කියන්නේ ලිහල දානවා අර දැන් පොදියක් බැඳලා තියෙනවා නම් සල්ලි පොදියක් හරි නැත්නම් ගැට ලිහලා අර කෑම බාස්කට්යක් බැඳලා තියෙනවා නම් නැප්කින් එකේ ඒක ගැටි ලියනවා වගේ අභූතං අභූතතෝ නිබ්බේති තප්පං. ඒක සිදුවෙච්ච දෙයක් නෙවෙයි නම් සිදුවෙච්ච දෙයක් නෙවෙයි ඒක කියලා ඒකෙදි ඉවරයක් කරගන්න ඕන විසඳුමක් ගන්න ඕන. ඉතිපි ඒතං අභූතං මේ විදිහටත් මේක සිද්ධ නොවිච්ච දෙයක් මේ කතා කරන්නේ. ඉතිපි ඒතං අතච්ඡං සත්‍යයක් නෙවෙයි කතා කරන්නේ. නත්ති චේතං අම්මේසු මේක මේ ඔය කියන අගුණය අප ළඟ නැහැ. නචපනේතං අම්හිසු සංවිජ්ජති අප අතර ඔය කියන අගුණය නැහැ කියලා තීරණය කරන්න ඕන. එහෙම කියනවා නම් ඊළඟට පස්වෙනි එක පස්වෙනි කාරණේ බුදුහාම කියනවා. ඒ මමං වා භික්ඛවේ පරිය වන්නම් භාසෙය්‍යුම් මාන් ගැන ಗುಣ වර්ණනා කරනවා නම් ධර්මයේ ಗುಣ වර්ණනා කරනවා නම් සංඝයාගේ ಗುಣ වර්ණනා කරනවා නම් තත්ත තුම්මේන ආනන්දෝ න සෝමනස්සං න චේතසෝ උප්පිලාවිතත්ත ආනන්දයක් ඇති කරගන්නට එපා ඉල්පීමක් ඇති කරගන්න එපා සොම්නසක් ඒගෙන ඒ අනු ගුණ වර්ණනා කරනකොට ඒගෙන උද්දාමයක් හිතේ මේ කලබලයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඉතින්දිත් කියනවා දුම්නස වගේම එහෙම හිත ආනන්දයක් ඇති කරගත්තොත් සොම්නසක් ඇති කරගත්තොත් සද්ධානයි කියන්නේ ඒ ගුණ කියනකොට ඇති වෙන්නේ තමන් තමන් ඒ ගෲප් එකට අයිති වගේ කියලා මං ඉන්න ගෲප් එකේ ඉහළ ගෲප් එකක් කියලා හිතනවා වගේ උප්පලාවිතා ඒ හිත ඉපිල යනවා නම් තුම්මං යේ වසතේන අන්තරායෝ. ඒකෙන් ඔයත් තන්තමයි අනතුරක් ඇති කරගන්න. ඊළඟට හයවෙනි එක මමං වා භික්ඛවේ පරිවන්නම් භාසෙයුම් මං ගැන ಗುಣ කියනවා නම් අනිත් අය වර්ණනා කරනවා නම් ධර්මයේ ಗುಣ වර්ණනා කරනවා නම් සංඝයාගේ ಗುಣ වර්ණනා කරනවා දැනගෙනම නෙවෙයි ඒක හොඳයි කියලා මේ ඒ ඉදිරි කියන්නේ එතෙන්දී සත්‍ය තුන්හි භූතම් භූතතු පටිජානි සබ්බං ඒක ඇත්ත දෙයක් නම් ඇත්ත දෙයක් හැටියට දැනගන්න ඉතිපිහෙතම් භූතං මේක ඇත්ත දෙයක් ඉතිපේතං තච්ඡං මේක සත්‍ය දෙයක් අත්තිචේතං අම්මේසෝ කියන දේ අප ළඟ තියෙනවා ඒ කියන ගුණය සංවිජ්ජති පන හේතං අම්මේසෝ ඒක අප ළඟ තියෙනවා කියලා දැනගන්න එච්චරයි ඊළඟට ඔන්න බුදුහාඳුරු කියන්න ඕන දේ හොඳටම කියන දැන් චූල සීල කියන මේතෙන්දි මේ සීල කොටස අප මනවින් මතයේ තියාගන්න ඕන. ගැඹුරට යන්න හුඟක් කතා කරලා තියෙන නිසා. සමහරට මේ දිග්ගැස්සෙන කතා බාධාවක් වෙන්නත් පුළුවන් පංච උපාදානස්කන්ධයට ඇතුළු වන්නට. ඒකේ විමසන්නට. නමුත් මම දැනගත්තාම තමන්ගේ මාර්ගය ගැන ස්ථාවරව ඒක ඉnde ඉන්න පුළුවන්කමක් ඇති වෙනවා. අදිෂ්ඨානයට පොහොර වැටෙනවා. අදිෂ්ඨානයට පොහොර වැටෙනවා මේක ඉන්න ඕනේ කියලා. ඒක හොඳ දෙයක් හැමතිස්සෙම මේ අදිෂ්ඨානයටත් ඉන්ධන සපයලා තියන්න ඕන ආධ්‍යාත්මික මාර්ගයේදී නිසා මෙයා දැනගෙන තියෙනක හොඳයි. දැන් චූල ශීලගෙන් ගැන කියන්නේ අර්ධ පරිබ්බාජක කතා එතනින් ඉවරයි. ඒ කියන්නේ මේ දෙන්නා ಗುಣ කියන එක ගැන ඒක ගණන් ගන්න එපා. අගුණ කියන එක ගණන් ගන්නත් එපා. සැබෑ ලෙසින්ක දැනගන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අරමණ්ඩල මාලේ රාත්‍රියේදී කියනවා අපමත්තකං කෝපනේතම් භික්ඛවේ ඕරමත්තකං සීලමත්තකං යේන පුතුජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදෙය තථාගත වරයෙකුගේ ගුණ කියනවා නම් පුතුජනයේ කවුරු හරි කෙනෙක් බෞද්ධ පුතුජනෙක් වෙන්නත් පුළුවන් මේ සත්‍ය අවබෝධය කරගත්තේ නැති කෙනෙක් ඒ ගුණ කියන්නේ අපමත්තකම් ඕරමත්තක පුංචි දේවල් ගැන තමයි කතා කරන්නේ ಗುಣ කියනවා කියලා බුදුවරේගේ ಗುಣ කියනවා කියන සාමාන්‍ය කෙනෙක් කියන්නේ බොහොම පුංචි දේවල් බොහොම අඩු මට්ටමේ දේවල් ගැන ඔය කතා කරන්නේ ඉහළ දේවල් ගැන නෙමෙයි සාමාන්‍ය පුතුජනේ බුදු පුතුජන හෝ හෙළ පුතුජන හෝ අප පුතුජන හෝ කියලා ගන්නට ඒ කතා කරන්නේ තථාගතයන් වහන්සේගේ පුංචිම පුංචිම පුංචිම අබටක් වගේ ගුණ පමණයි. ඒකයි බුදුහාර කියන්නේ. කතමංච තම්බික්කවේ අපමත්තකං ඕරමත්තකං සීලමත්තකං යන පුදු ජනෝ. තථාගතස වන්නං වදමානෝ වදෙය. මොන පුංචි ලාමක නැත් ලාමක කියලා කියන්නේ පහත් නෙවෙයි පුංචි ඊටාම අඩු ප්‍රමාණයේ සීලයට පමණක් ගැලපෙන විදිහේ දේවල් අරගෙන මොනවද සාමාන්‍ය ජනතාව උදාහරණ කියනවා නම් කියන්නේ. අර බුද් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ නමකට පමණක් උරුම වූ ඒ මහා ප්‍රඥාව ගැන නෙවෙයි කතා කරන්නේ. ඒතකොට එතන බුදුහාරතුරු වැඩ සිටිය දවස්වලනේ මේ කියන්නේ එතකොට. කොහොමද කියන්නේ? ඇත්ත කියයි. පානාතිපාතම් පහාය පානාතිපාතා පටිවිරතෝ සමනෝ ගෞතමෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තු අපේව දන්නවා දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සත්ව ඝාතනය කරන්නේ බොහෝම සත්ව ඝාතනය ගැන බොහෝම ලැජ්ජාවයි දයාපන්නු බොහෝම දයාවක් සබ්බපාන හිත බුත්ත හිතානුකම්පී විහෙරති මුළු ලෝක සත්‍යයන් හැම සත්‍යයකටම හිතානුකම්පීව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉන්නවා. ඉතිවා භික්කවේ පුතු ජනෝ තථාගතස්ස වන්නං වදමානෝදී. ඔන්න ඔයගේ පොඩි දෙයක් ගැන තමයි පුතු ජනේ කතා කරනනම් කතා කරන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙහෙමයි කියලා. මේ සීල ගැන මේ මාර්ගයේම විදිය මේ කියන්නේ දැන් බුදුහාර මෙතෙන්දි කියන්නේ තථාගතයන් වහන්සේගේ ගුණ කියන්නේ මෙන්න මේ වර්ගයන් කියලා. නමුත් මෙයා තමයි චූල සීල වෙන්නේ. මාර්ගයට යනකොට පටිසෝතගාමි මාර්ගයකට අපි අවතීර්ණ වෙන්නේ. ඒවා හැලි හැලි යන්නට ඕන ගොරෝසු જાති. එහෙම අපි ගන්නට ඕන. බුදුහාඳුරන්ගේ ගුණ කියන එකේ ඒක ගණන් ගන්න එපා කියන එක වගේම මාර්ගයට අනුරූප වෙලා නම් බුදුහාරුන්ගේ මුල්ම චූටිම සීල තමයි ඒවා. අදින්නාදානම් පහය අදින්නාදාන පටිවිරතෝ සමනෝ ගෝතමෝ සමන ගෞතමයන් වහන්සේ තමන්ට දුන්න දෙයක් පමණයි බලාපොරොත්තු වෙන්නේ ගන්නෙ අතේනේන සුචි භූතේන අත්තනා නොසොර සිතින් පිවිතුරු ආත්මයකින් වාසී ජීවත් වෙනවා. ඔය අතේනේන සුචිභූතේන වදගත් තමන්තම තමන් කොච්චර මම ලෝකයෙන් කිසිවක් හොරකම් කරන්නේ කියන තියෙනවා මේ සමාජගත සත්වෙක් හැටියට එනකොට ඒක ලොකු බරසැහැල්ලුවක් වෙනවා ඊළඟට අබ්‍රහ්මචාරියම් පහය බ්‍රහ්මචාරී සමනෝ ගෝතමෝ කලබල වෙන්න එපා මේ වචන ඇහෙනකොට. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අබ්‍රහ්මචාරියාව අයින් කළ බ්‍රහ්මචාරීව සිටින්නේ. ආරාචාරී දුරින්ම දුරස් කළා තියෙනවා ඈත්ලා ඉන්නවා විරතෝ අයින් වෙලා ඉන්නවා මේ තුනා ගාම ධම්මා ඒ ගාම ධර්මයක් වෙන ගාම කියන්නේ ගමට සම්බන්ධ කියන එක නෙවෙයි එතන අඩු කියන එක ගම අර පසුගිය සතියේක අපි කතා කරන දේ වචනේ භාවිත වෙච්ච නිසා ග්‍රාම්‍ය කියන වචනේ කියන්නේ බොහොම ලාමක කියන. ග්‍රාමීය කිව්වොත් ජමටයි. ඒ වචන දෙකක් ව්‍යාකරණ අනුකූල මස් හිතෙන්. අපි පාවිච්චි කරන ග්‍රාම්‍ය කියන වචනේ. ග්‍රාමීය නෙවෙයි. ඉතිවා බික්කවේ පුතුජනෝ තථාගතස්ස වන්නං පදමානෝ අදෙයි. ඔන්නෝගේ පොඩි ගුණයක් ගැන තමයි තථාගතයන් වහන්සේ ගැන පුතුජනයා හෙළ බොදුණු හෝ කමන්නේ වෙන පුතුජනෙක් කතා කරනවා නම් කතා කරන වගේ පුංචි ගුණය ගැන මේ චූල සීල ගැන කියන්නේ හැබැයි ඒවා තථාගතයන් වහන්සේ ගමන් මාර්ගයේ අනුරූප යන්න හිතාගෙන ඉන්න අප විසින් ගාව ගත යුතු ගුණ මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ සමනෝ ගෝතමෝ නොසිදු නොවිච්ච දේ මුසාක් ඒවා කියන්නේ නැහැ. මුසාවාදී නැහැ. සත්‍යවාදී කියන්නේ ඇත්ත. සත්‍ය සම්දෝ ගැලපෙන්නේ කියන්නේ සත්‍යයක්. තේතෝ පච්චේකෝ කියන එක ස්ථිරවම කියනවා මේ සිද්ධ වෙච්ච දෙයක් ඇටිට පච්චේකෝ විශ්වාස කරන්න පුළුවන් දෙයක් අවිසංවාදකෝ ඒකෙන් මේකට නොගැලපීමක් වෙන්නේ නැහැ ලෝකයේත්. ඒක තමයි සත් මුසාවාදාවෙන් අයින් අයින් වෙනවා කියනකොට තියෙන කාරණේ. දැන් අපි අපි ඒව ගැන කතා නොකරමු. මේ සූත්‍රේ පමණක් කතා කරමු. ඊළඟට මේ මාර්ගයට වැටෙනකොට කියන් සිදුවෙන්න ඕන જાති අප තුලින් ඊළඟට බුදුහාම මෙතෙන්දි කියන්නේ පොදු පුතු ජනයෙක් ಗುಣ කියනවා නම් ಗುಣ කියන්නේ පිසුණං වාචම් පහය පිසුණාය වාචාය පටිවිදතෝ සමනෝ ගෝතමෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිසුණා වාච අත්හැරලා අපි කියන්නේ කේලම් කියලා බෑක් බයිටින් කියන්නේ නැති තැන අගුණ කියන්නේ ඒවා ඊතෝ සුත්ත අමුත් අමුත්‍රාඛාතා මේ සම්වේදා මෙතෙන් අහලා අතෙන්ට ගිහින් කියන්නේ මේ අය බිඳවන්නට අමුත්‍රවා සුත්වා මෙතනින් අහලා ද ඉමේ සංඅක්ඛාත අමුසම්බේදාය මේ ඇයත් බිඳවන්ට අතෙන්ට ගිහලා ඒක කියන්න. ඉති බින්නානං වා සම්ධාත බිඳිලා ඉන්නවා නම් අමනාප වෙල ඉන්න ඇත්තු ලං කරනවා. සහිතානං වා අනුපාදාත. ඒ හොඳ හිත් තියෙන ඇත්තු නම් ඒ ඇත්තන්ට තවත් ඒකට උදව් කරනවා. සමද්දාරාමෝ සමගි වෙලා ඉන්නවට කැමැති වෙනවා. බෙදිලි ඉන්නවට වඩා සමගින් ඉන්නවට කැමැත්තක් තියෙනවා. සමග්ග රතෝ සමග්ග නන්දි සමග්ග කරණින් වාචම් භාසිත. ඕනෝ එකතු කරන වචන කියන මිසක් ඕනෝ ඈඩ් කරන වචන කියන්නේ නැහැ. ඉතිවා භික්කවේ ඒ එහෙමයි බුදුහාමුදුරුවෝ කියලා තමයි භික්ෂුන් නියෝය පුදු ජනයා ගුණ කියනවා නම් ගුණ කියන්නේ. ඊළඟට පරුසාවාච අප දන්න කරුණු මේ එන්නේ නම් ඊළඟ සූත්‍රවලදී මේවා ටික අයින් කරන්න ඕන නිසා මේ අද විස්තර කරන්න අපි මේවා කලින් කතා කරලා තියෙනවා පරුසං වාචම් පහය පරුස් සැර වචන අයින් කරලා අරුසාය වාචාය පටිවිරතෝ සමනෝ ගෝතම ඒ බොහොම තරුණ වචන පාවිච්චි පාවිච්චි කිරීමෙන් අයින් වෙලා ඉන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. පුතුජනේ කෝ තමයි ಗುಣ හැටියට අරගෙන කියන්නේ පොඩි දේවල්. අප්පමත්තකම්, ඕරමත්තකම්, සීලමත්තකම් කිය ඒකයි. කුංචි දෙයක. දේවල් ගැන කියන්නේ. තථාගතයන් වහන්සේ කතා කරනවා නම් යාසා වාචානේලා කන්න සුඛා පිරිසිදු කනට මිහිරි ප්‍රේමණීය හදයන්ගම පෝයි ශිෂ්ට සම්පන්න බහුජන කන්තා බොහෝ ජන ඇතර සතුට දෙන බහුජන මනාප වාසිත වාචම් වාසිත ඉතිවා භික්ඛවේ පුතු ජනෝ කතාගතස වන්නං වදමානවා දෙබි පුතු ජනේ ගුණ කියනම් භාග්‍යතුන් වහන්සේගේ සාගත වේගිය නොය විදියේ ගුණ තමයි කියන්නේ ඊළඟට සම්පප්පලාපම් පහය සම්පප්පලාපයින් කළා එකින් එකට සම්බන්ධ නැති ගොසිප් කියලා කියන්නේ නැත්නම් ඔය මොනවා හරි ඔය කියන එක දෙක සම්බන්ධ නැ ඇහිච්ච දේවල් කියවිච්ච දේවල් පසුගිය අවුරුදු වල කියපු දේවල් හරි ඒක කතා කරනකොට ඇහෙනවා සමනෝ ගෝතමෝ ඒවකින් අයින් වෙලා කාලවාදී භූතවාදී අර්ථවාදී ධම්මවාදී විනයවාදී මේ වචන තේරෙන අපිට නිදානවතින් වාචාම් භාෂිතම් කාලේන සාපදේශම් ඒ සුදුසු වෙලාවට ඒ පරිසරය බලලා උවමනා වචනේ පමණම වාචි කතා කරන්නේ. පරියන්තවතින් අර්ථ සංහිත. ඊට පස්සේ ඒ චූල සීලයමයි කියන්නේ අපි එතනින් ඉවර කරන හොඳද? නැත්තම් මෙතන ඉවර කළා අපි ගැන සාකච්ඡා කරන සාකච්ඡා කරමු ඊළාට චූල සීලේ ඉතිරි කොටස් එන්නේ සමන ගෞතමයන් ගැන මෙහිමයි කියලා ඒ සාමාන්‍ය දැන් ඉතාම කුංචි ටික ඔය කතා කරේ ඊට පස්සේ මාර්ගයට යනකොට තව ගාව ගන්න જાති තියෙනවා මම මේ වචනේ ගාව ගන්නවා කියලාන්නේ ඒකට අනුරූප වෙන්තම වෙනවා ඩිංගි ඩිංග හරි බොහොම හොඳ කාරණා මාර්ගයට අනුයුක්ත වෙනකොට දැන් සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රන් වුණාට පින් කවුරුත් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ නැහැ සත්‍යතුමනි බොහොම පිං. හොඳයි එහෙනම් මම ගෞරවයෙන් කල්‍යාණ මිත්‍රෙන්ට අවස්ථාව ලබා දෙනවා සාකච්ඡාවට එකතු වෙන්න කියලා. ඊළඟ සම්මයි. තෙරුවන් සරණයි සත්‍යජිතමනි අවසරයි තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයින්ට මම ප්‍රශ්නයක් වශයෙන් අහන්නම් දැන් විශේෂයෙන්ම සම්ප්‍රප්ලාප දැන් මේක මම දකිනවා හරි අමාරුයි මේ ශික්ෂාපදයේ කැඩෙන අවස්ථා බොහෝ වැඩි. ඉතින් ඒ වගේ එහෙම තත්ත්වයක් තියෙනකොට මේ ශික්ෂාපදය නොකිය ඉඳලා ඉන්න එකද වැඩිය හොඳ? එහෙම නැත්නම් දැන් අර මේක ශික්ෂාපදේ සමාදන් වෙලා කරේනවට වැඩිය එක ඒ සමාදන් නොවී ඉන්න එක හොඳ දෙයක්ද කියන එක ගැන කඩන මිත්‍රයන්ගෙන් අදහසක් දැනගන්න කැමති විශේෂයෙන්ම මේ සම්ප්‍රප්පලක් සම්බන්ධයෙන්. පෙරවන් සරණයි. ඒකම තමයි සමාජජනත මහත්මයා අනිසමා වෙන්න. ඒ වගේම තව පොඩ්ඩක් කී සම්ප්‍රප්පලාපයට අදාළ වෙන දේ ගැන පොඩ්ඩක් වැඩිපුර පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වුණොත් බොහොම පිං සර්වන් සරණයි. හොඳයි සර්වන් සරණයි දියුක් මහත්මයා. එමනම් අපි කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව තියෙන මේ පිළිබඳව යම් කිසි අදහසක් ඉදිරිපත් කරලා ඒක අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න. හොඳයි චිත්‍ර මාසයේ උතුමින් පුළුවන් ද ඒ පිළිබඳව අදහස් දක්වන්න පිරුවන් සරණයි පිරුවන් සරණයි හැම දිනාටම මම හිතන්නේ දිලුක් මහත්මයා ඒ නගපු ප්‍රශ්නේ ඇත්තටම මේ අපිට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් හැබැයි එතුමා ඒ ප්‍රශ්නේ නගනකොටම හිතට ආවේ Taman දන්නවනම් මේ කතා කරන්නේ සම්ප්‍රප්පලාප කියලා මම හිතන්නේ තතරතේනාසි අපිට කිව්වේ යම් දෙයක් සිදු වෙනකොට ඒ දේ දැනගන්න දැනගත්තාම ඒ දේ ඉවත් වීමක් ඉබේම සිද්ධ වෙනවා කියන එක. ඒක ඇත්තටම මේ මුලදි මුලදි අපි සමහරක් වෙලාවට ඒ සම්ප්‍රප්‍රලාප කියවෙන තැන් ඒව දැකලා ඒ වගේ ඉතින් අර සාමාන්‍ය ජීවිතේ හැසිරෙන්න ඕන නිසා හිටියට තමන් හිතෙන් දකිනවා මේ සම්ප්‍රප්‍රලාප නේද කියලා. ඉතින් තමන් කියන වෙලාවලුත් එනවනේ. එතකොට අන්න ඒ වෙලාවට තමයි අපි හුඟක් පරිස්සම් වෙන්න ඕන. අනිත් අය සම්ප්‍රප්‍රලාප කියනකොටට වැඩිය තමන්ගේ අතින් තමන් මෙහිම අනවශ්‍ය දේවල් කතා කරනවා නම් ඒ වෙලාවට අපි දකින්නවද කියන එක ජයන්ත මහත්මයා මම හිතන්නේ හුඟක්ම ඒක තමයි අපි දැනගන්න ඕනේ කියලා. දිලුක් මහත්මයා මම හිතන්නේ ඒක Taman තුලින් දකින්නම ඇති. නමුත් මට හිතෙනවා එතුමට තියෙන ප්‍රශ්නය මොකද්ද මේකට කරන්නේ කියලා. ඉතින් මම නම් හිතන්නේ හුඟක්ම මේ දේවල් වලින් ඈත් වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒකේ දැක්කොත් විතරයි. එහෙම නැත්නම් අර අනුසෝතගාමි වෙලා අපිත් ඒකට ඒ තමයි හුඟක් වෙන්නේ. ඒ මොකද ඒක Tamanට හොඳටම තේරෙනවා ධර්මනායකගේ යනකොට දැන් තථාගතයන් වහන්සේ අපට කියලා නෑනේ හැංගිලා ජීවත් වෙන්න කියලා ගිහි අය වශයෙන් අපිට එවැනි තැනකට ගියාම අපිට තේරෙනවා මෙතන සුදුසු නෑ මෙවැනි පරිසරයක වැඩපුර හිටියොත් මේකට ඇදිලා යන ගතිය එනවා කියන එක. ඉතින් ඇත්තටම ඒ தত্ত্বය තමයි කියලා හිතනවා දකින්න ඕන. පසුගිය දිනවල මේ කියවන්න අසන්න ලැබුණු දේශනාවක් තමයි මේ අපි කවුරුත් කලින් කරලා තියෙන මේ විභංග සූත්‍රයේ ධාතු විභංග සූත්‍රයේ ඒ ධාතු විභංග සූත්‍රයේ අවසානයේට යනකොට උන්වහන්සේ ඇත්තටම දේශනා කරනවා මේ මේ දේ දැන් මොකක්ද දැන් අපි පෘථග්ජනයෙකුත් මේ මාර්ය මාර්ගයට යොමු වෙච්ච කෙනෙකුගේ තියෙන වෙනස කියලා. ඉතින් ඇත්තටම මම හිතන්නේ අපිට එකම දේ තියෙන්නේ ඒ තියෙන වරද දකිමින් අපි එයින් ඉවත් වෙන එක හැරෙන්න ඊට වඩා කරන්න පුළුවන් දෙයක් නැහැ කියන එකයි පුළුවන් තරමට අර කියන්නේ ජාමේ බේරගෙන ඉන්න කියන එක තමයි ඉතින් සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් කියන්න වෙන්නේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්තමාස්මි මේ මමත් වචන කීපයක් එකතු කරන්න ඒකට මම හිතනවා අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එදිනදා සමාජ ජීවත් වෙනකොට සම්පත්තලාප කියන එක. ඒකට හේතු කීපයක් තියෙනවා මේ අපි ආශ්‍රය කරන වගේම අපි ජීවත් වෙන සමාජයේ අපි ගත්තාම ධර්ම මානසිකාරයකින් තොර වෙච්ච හැම වෙලාවකම වගේ ඇදිලා යන්නේ කාමයට. කාමයේ එක පැත්තක් තමයි අපි එක එක දේවල් අහන්න කැමති වෙන්නේ. සාමාන්‍යයෙන් රසවත් දේවල්, කතාන්දර, අනුන් ගැන කතා, ආජි කතා, චෝර කතා වගේ දේවල් පවා. ඒවට අහන්න කැමැත්තක් තියෙනවා. මම හිතලා සංසාරේ පුරුදු කරගෙන ආපු හැටි වෙන්නත් ඇති. ඒ වගේම අපේ අසතිය නිසා, සතිය පිටලා නැති නිසා ඒ දේවල් වලට යොමු වෙනවා. ඉතින් අපි මම හිතනවා ජීවිතේ තියෙන ලොකුම අපි ගත්ත චැලෙන්ජ් එක තමයි සම්පප්පලාපයෙන් මිදලා ඉන්නේ. අපි දන්නවා සම්පප්පලාපය කියන්නේ කියන්නේ අපායට කියන්නේ කියන්නේ අපායগামী කර්ම සිදු වෙන තැනක් සම්පප්පලාපය කියන එක. ඉතින් අපේ කල්යාණ මිත්‍රයෙක් මෙතරම කියන්නේ අපේ දිනදා ජීවත් වෙන ජීවිතයේදී මිනිස්සු අපාය යන්නේ සම්පප්පලාප නිසායි කියලා. අනිත් සීලේ රකින්න ගොඩක් මහන්සි වෙනවා නම් සම්පප්පලාපේ කියන එක රකින්න ගන්න උත්සාහය මදිකමක් කියලා. ඉතින් ඒක නිසා තමයි අත්‍තරම මේ ධර්ම ධර්මයට බර වෙච්ච ඒ පැත්තට ඉගෙන හිතන ධර්ම මානසිකාර කරන පිරිසක් එක්ක ජීවත් වෙන්න තියෙනවා නම් ඒකම ලොකු සහනයක් වෙනවා සම්පප්පලාපය අඩු කරගන්න. හෝ ඒකින් පුළුවන් තරම් දුරට මිදිලා ජීවත් වෙන්න කියන එක තමයි හිතෙන්නේ. අර සමාදම් වෙනවද නැද්ද කියන එක මට හිතුනේ අපි සමාදම් වෙනවා කියන්නේ යම් කිසි පොරොන්දුවක් කියලා සමාදම කරගන්න පොරොන්දුවක්. නමුත් ඒක තමාම කඩන එක වඩා හොඳයි කියලා මට පෞද්ගලිකව හිතන පොරොන්දු නොවි ඉන්නේ කොහොඳයි කියලා අපි සත්‍යත්මාගෙනුත් ඒක ගැන පොඩ්ඩක් අහගමු. සත්‍ය තුනේ ගෞරවයෙන් යොමු වෙන සත්‍ය තුනේ අපි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේ මේ සම්බන්ධයෙන් තව ටිකක් හිතන්න යමක් කියලා තමයි සත්‍ය තුනේ බුදුසමන් බුදුසමයි අර ශික්ෂා පදයක් හැටියට බාර ගන්නකට වඩා ඒක එපා කියනවා නෙවෙයි ඒක අපි පහු කරගෙන යමු අර කලින් සාකච්ඡා කළපු කල්යාණ මිත්‍රී කිපෙච්ච ඒකේ හොඳ පැත්තක් තියෙන බව තේරෙනවා. ඒක මතකේ තියෙන්න ඕන. Tamanටම තේරෙනවා ඊට පස්සේ මේක මා ආපසු ඇදලා දාන මඩ ගොඩකට ඇදලා දාන එක නේද මේ සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ තේරුම් අරගෙන තේරුම් අරගෙන යනකොට මේ මොකද්ද අර ධාතු මානසිකාරයේ පවා නැගලා එනවා ඊට පස්සේ එතකොට. හොඳ දේවල් තේරුම් ගන්නත්. ඊට පස්සේ මොනතරම් ශූන්‍ය දෙයක්ද මේ සිද්ධ වෙන්නේ කියලා කි තේරුම් ගත්තාම ඒක හඬක් විතර බාරපත් ඒක ඒ විදිහට වෙනවා. හැබැයි අර දැන් මුලින්ම අහපු ප්‍රශ්නේ නිසා ශීලයක් හැටියට තමන් ගෞරවයෙන් පිළිගන්න. කැඩුනොත් ආයෙත් ඒකෙන hina වෙලා මේ මෝඩ මගේ අතින් ආයෙ කැඩුණා නේද? උන්න දැන් 205 වෙනි වතාවටත් ඒකේ කැඩුණා. දුක් වෙන්න එපා. නමුත් සතියෙන් ආයෙ කරගන්න නෑ. මං ආයෙත් පටන් ගන්න ඕන. මට ආයෙ කාලයක් නෑ. time waste is life waste කියලා කියනවනේ. ඒ නිසා මං ආයෙත් පටන් ගන්නවා. එතෙන්දී එන අර සීල වශයෙන් එනවා නම් බුදුහන් ආදරෙන්නේ පිළිගන්නවා කියලා අපි ඉගෙන ගත්තේ මතකද? ඒ සාමාන්‍ය සීලය බාර ගන්න බුදුහන්ට තන ශ්‍රද්ධාවෙන් ආදරෙන්ද. මම ඕක කරන්න බුදුහන් වෙපේ. එතකොට එතෙන්දී දැන් බුදුහාඳුර කියන අර කානිස්සරෝ කිවි අර මත්පැන් ගැනීමේදී ෆ්‍රාන්සේ ගිහිල්ලා උන්වහන්සේ සාකච්ඡා කරනකොට මත්පැන් ගන්න එයාට මත්තන් කෙනෙකු දෙන දෙනවා නම් එයා කිව්වොත් එහෙනම් මට මගේ දොස්තර මහත්තයා කියලා තියෙනවා මට heart problems තියෙන ඒක නිසා ඕක ගන්න එපා කියලා ඒ කට්ටිය මුකුත් කියන්න අවචනා කරන්නේ නැහැ එහෙනම් ඔයා බොන්න එපා මෙන්න මේ fruit juice එකක් තියෙනවා කියලා දෙයි ඒ වගේ බුදුහාඳුර මේක කියලා තියෙන මගේ මගේ සල්ලකත්රුවරයා මගේ ආධ්‍යාත්ම මාර්ගයේ අනිත්තර කියන්න ඕනේ මේක මගේ ගමන් මාර්ගයට බාධාවක් කියලා තමන් තේරුම් ගත්තොත් බුදුහාම මේකෙට ගියොත් හරියට තුවාලේ තියෙන පැලස්තරේ අයින් කරලා දැම්මා වගේ දුස්ත මහත්ත තුවාලයක් වෙලලා නෑ සරි ඒක තියාගන්න කියලා කිව්වා ඒකට විසි බීජයි කියලා මම මේ ප්ලාස්ටික් ගලවනවා වගේ බෑන්ඩේජ් එක. ඒ වගේ දෙයක් වෙනවා මම මේකට ගියෝ. විස බීජ ඇතුළු වෙනවා. මට තේරෙනවා දැන් වැත්තු ඉන්න පරිසරය අනුව ඒක හරියට මාරුයි හදාගන්න. හැබැයි හදාගත්තාම Tamante යාළුවෝ නැති වෙයි. නමුත් බා ලෝකින් වගේ ලොකු සතුටක් ඇති වෙන නිසා අයින් වෙන එක හොඳයි. එතෙන්දී ඒ ಗುಣ ඒ ඒ සීලේ තියෙන වටිනාකම කියන කියනකොට කියනවා සම්පප්පලාපිය අයින් කරපු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාලවාදී භූතවාදී අත්වාදී ධම්මවාදී විනයවාදී උන්වහන්සේ කතා කරන්නේ ඒ වෙලාවට ගැළපෙන දේ පමණයි කතා කරනකොට කීතු කාලය මොන විදිහේ කාලයට කිව්වොත් කියන්නේ කියලා දැනගන්න ඊට පස්සේ ඇත්තක්මයි කියන්නේ බුද්ධවාදී අත්වාදී වැඩක් ඇති දෙයක් කතා කරා. ධම්මවාදී ධර්මයට අනුරූප. විනයවාදී ශීලයේ පිළිබඳ. නිධානවතින් වාචා. ඒක අරන් පස්සේ ගන්න ප්‍රයෝජනෙට අරන් තියාගන්න පුළුවන් වචන. අනේ බුදුහාම මෙහෙමත් කිව්වා නේද කියලා වගේ. ඉතින් ඒක දැන් ඔය ඇත්තෝ කියපු පරිසරේ ඉන්නකොට අමාරු නම් ඒ පරිසරින් අයින් වෙන්න ඕනේ. ඒ පරිසරයෙන් අයින් වෙන්නම ඕන. ඒකට නම් ලොකු ගට්ස් තියෙන්න වෙනවා. එක්සිට් ගන්න ඕන කියලා අපි හැමතිස්සෙම කියන්නේ ඒකයි. හයිවේ එකේ ගියොත් ඒ යන වේගයට හැත්තම්ම 60කට යන්න තියෙනවා නම් ඒ 60ට 60ටම යන්න ඕන ඩිංගක් අඩු උඟාක් අඩුනොත් යන්න බෑ වගේ ඉන්සාරිත්ත යන විදිහටම යන්න ඕන. ලොකු ටෙන්ස් එකක් තියෙනවා. එක්සිට් එක ගත්තාම එතනින් අඩුවට යන්න පුළුවන්. අන්න ඒ වගේ Taman හැමතිස්සෙම මේ පුතුජන හයිවේස් වලින් අයින් ගහන්න මතක තියෙන්න ඕනේ. ඒකට ලොකු සහයක් තියෙන්න හැබැයි අර සීලයක් හැටියට බාර අරගෙන කැඩුනා කියලා දුක් වෙනවා නම් ඒකත් අර තේරුම් ගන්නට බැර ගුණ කියනකොට අගුණ කියනකොට අසතුටුනා වගේ මේ අසතුට ආවොත් එහෙම තමන් ගැන තේරුම් ගන්න බෑ මේ පොඩි දෙයක් එක පොර බදන්න හද වගේ සුතුටක් ඒක සමාදන් වෙනවා නම් ආදරයෙන් සමාදන් වෙනවා එහෙම නැත්නම් තමන් අදිෂ්ඨානයක් කරගන්නවා අදිෂ්ඨානේ බොහොම හොඳ දෙයක් තමන් ගැනම අදිෂ්ඨාන කරන්න හැබැයි අදිෂ්ඨානේ ගැඹුරින්ම ආවහම ලොකු උදව් වෙනවා ඒ කියන්නම් පහතිකයි හොඳ මිත්‍රයන් ඊට පස්සේ හම්බ වෙන්නේ හොඳ මිතුරියන් ඊට පස්සේ ලං වෙන්නේ අවඥා කරායි මුලින් නමුත් Tamanට හොඳයිනවා. හැබැයි අවංකව Taman තුලින් ඒ ගමන් මාර්ගයට පිවිසීමක් තියෙන්නටම ඕන. ඊළඟට ඒක විපස්සනාවට යොමු කරගත්තොත් ඔකේ ධාතු මනසිකාරයට ආවොත් ලুকু කරුණාවක් ඇති වෙන අනිත්‍යය ගැන අනුකම්පාවක් ඇති වෙන අනිත්‍යය ගැන මෙච්චිතක් ඇති වෙන අනිත්‍යය ගැන මේ ලෝකයේ තියෙන ධාතු ශූන්‍යතාවය හේ පෙර නොතිබීම හටගෙන ඉතුරුතු අතුරුදහන් වෙනවා කියන අවසාන නිගමනයේට එන්න පුළුවන් ශුන්‍යතාවයත් එක්ක. ඒ තරම් ඉහළට යන්නත් පුළුවන් ඒකෙන්. ඉතින් ආයි කිටින් කියව සමාදන් වෙනවා නම් අගෙයි කැඩුනොත් දුක් වෙන්න එපා. ආයි බාර ගන්නට අනිත්‍යයට වදයක් වෙන විදිහට කතා කරන්නේ නැහැ නේ කොහොමද? මේක චූල සීලයක්. පුංචි සීලය පටන් ගන්න ඕන හැබැයි ඒකෙන් තමයි. එතකොට ලොකු රැකවරණයක් හිම කාලේ බූස්ට් දාගත්තා වැඩක්, ජැකට් දාගත්තා වගේ වැඩක් වෙනවා. අවුවට කුඩයක් කියලා ගත්තා වගේ දෙයක් වෙනවා ඒක. බුදුසන්නයි. සම්මතසිතුමනේ අප්‍රමාණපින් හොඳයි තවත් කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදපත් කරන්න අවස්ථාවක් තියෙනවා. අද සාකච්ඡා කරපු කොටස් තාස්සේ සේවන් සම්ම. බොහොම පිං ජයන්ත මහත්මිය බොහොම පිං සත්‍යජිතම ඇත්තටම මේ ඒ වගේම කල්‍යාණ මිත්‍රන්ගේ අදහස් වලට බොහෝ වෙලාවට ඔය අර දෙතිස් කතාවේ සඳහන් වෙන ඒ අපිට කියන ඔය මේ දේශපාලනයේ පැතිවල නම් කතා වෙන්නේ නැහැ. ඒව නම් බොහොම අඩුවෙන් තමයි. ඒව ඒවට ඒව නැති වෙන තරමට මම විශේෂයෙන් සඳහන් කරේ මේ දැන් අපි පෞල් ජීවිතේ නැත්නම් දරුවෝ ඉන්න වෙලාවට දැන් සමහරවල් කතා කරන්නේ දැන් කතා වෙන දේවල් ගොඩක් බැලුවාම දැන් රැයට මෙන්න මේ මේ කෑමේ මේ කෑම හැදුවොත් රසතර තියෙදි. ඉතින් ඕක තව විස්තර ඕකේ තිබෙන වට්ටෝරුව හොයලා මේක මේ විදිහට හැදුවොත් මෙහෙම රස තියෙයිද? තව ටිකක් මේක මේ පාන් જાතිය අරගෙන එහෙම ඒවා ඒ පැති. ඒ වගේම මොකක් හරි දැන් මේ සමහරවට දැන් ගෙදරම ඉන්න බෑ ඒක එක තැන්වල එකයි යනවනේ එතකොට මේ හෝටලේ දැන් මේක ස්පා එකක් තියෙන පුළුවන් මේකේ පිහිනුම් ඒ ස්විමින් pool එකක් මේව විතර ඒවා මෙන්න මේ ආදිවාසී මේව ඔක්කොම ඉතින් අර කාමයටම කාමයටම ඇදෙන දේවල් ඉතින් අන්තිමට මේවට සෑහෙන සමාජගත කාලයක් ගත වෙනවා ඇත්තට බැලුවාම මේවා කතා කරන්න ගියාම මේවා සැලසුම් කරන්න ගියාම විශාල විශාල කාලයක් ගත වෙනවා අන්නේ ඒ පැත්ත තමයි බොහොම පිං සත්‍ය තමයි පැහැදිලි කිරීමට දරුවන් සරණයි හොඳයි තවත් කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද අද සාකච්ඡා කරපු කොටස් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. තේන මහත්මයා. සමහත්මයා. ඔව් ජයන්ත මහත්මයා සත්‍යජිත් මාගෙත් දින්දු මහත්මයාගෙත් මේ කතාවට අහුම්කම් දෙනකොට මතක් වුණේ ඊටාම හොඳ උපමාවක් තත්පර දෙනන්ස අපිට දේශනා කරලා තියෙනවා මේ අතේ තුවාලයක් තියෙනවා නම් ඒ තුවාලේ තියෙනකන් වසභාජනයට අත දාන්න බෑ කියලා. යම් කිසි විදිහකින් අතේ තුවාලේ හොඳ වෙලා නම් අපිට ඒ වසභාජනයට අත දැම්මට ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් මං හිතන්නේ තිල්රුක් මහත්මයාගේ අතේ තුවාලේ හොඳ වෙගෙන යනවා. ඉතින් ඒක හොඳ වුණාම ඒ ප්‍රශ්නේ නැති වෙන ඉඩ තියෙනවා කියලා. තෙරුවන් සරණයි. කාල් සංසුදයි. තවත් කාට හරි අදහසක් තියෙන මාත්‍ය ඔබතුමාට එමු නේද? තෙරුවන් සරණයි. ඔව් දැන් මම සම්ප්‍රප්පලා ගැන මම පිළිපදින්න නම් මේ විදිහ අදහසක් ඒ කියන්නේ මෛත්‍රිය තමයි මම පුරුදු කරලා මේ වෙලාවට දැන් ඕනම දෙයක් වෙන කෙනෙක් කතා කළත් වෙන කෙනෙක් මොනම කතා කළත් එයාගේ ඒ දේ එයාගේ තියෙන ප්‍රෙෂර් එක සහැල්ලු කරගන්න තා කරනවා ඉතින් ඒකට උදව්වක් විදියට මම අහගෙන ඉන්නවා අනේ ඒ විද්‍ය අදහසක් හිතේ මාරු කරගන්න පුළුවන් නම් මේ සම්ප්‍රප්පලාපයෙන් බේරෙන්න පුළුවන් කියන එකයි මගේ අදහස. තේරුවන් සරණයි. තේරුවන් සරණයි කියන මාත්‍රේ මම හිතනවා ඒක අපිට කාටත් පොඩි හොඳ විදිහක් ඇත්ත මේ දී දෙයක් මමත් මේ ළමෑතකදී සිද්ධ වෙච්ච දෙයක් තියෙනවා මගේ යම් කිසි ආවෙක් හම්බ වෙලා ගොඩාක් දුරට යත් එක්ක වාහනේ යනකොට එයාගේ දේවල් කතා කරා. හැබැයි මට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙවෙයි. සියල්ලම මට අදාළ නැහැ. ඒ පුද්ගලයෝ මම හඳුනන්නේ නැහැ. කවදාවත් දැකලත් නැහැ. කිසිම එකක් නැහැ. මමත් ඒ විදිහටම අහගෙන ඉඳලා මට අවස්ථාව ලැබුණාම මම හිමීට ඒක මාතෘකාව වෙනස් කරලා ධර්ම මාතෘකාවකට අපේ සාකච්ඡාව මෙහි පටන් ගත්තා. ඉතින් මට හිතෙනවා ඒකම තමයි ඒ වෙලාවේ සිද්ධ වුනේ. ඒකෙන් මගේ හිතට සාහනයක් වුණා. ඒ වගේම අනිත් එක්කනාවත් එතනින් අයින් කරගෙන ප්‍රයෝජනවත් දෙයක් සම්බන්ධයෙන් කතා කරගන්න ඒක උදව් වුණා කියලා ඒක හොඳ මම හිතනවා ටෙක්නික් එකක් අපිට පාවිච්චි කරන්න කියලා. මේ වගේ අදහස් අපි සමග බෙදා ගන්න එක ඉතාමත්ම පිං. හොඳ තවත් කාට හරි අදහසක් තියෙනවද? සම්පප්පලාපේ හැර මෙතෙක් එක්ක කතා කරපු චූල සීලේ ගොඩක් සම්බන්ධයෙන් හොය යම්කිසි අදහසක් තියෙනවා ඊට පස්සේ ආපුනම් දුනවත් නෑ. දරුවන් සරණයි දරුවන් සරණයි සියලු දෙනාටම සම්ප්‍රප්පලාපක්ෂයව මට මේ සීලය ඇති කැඩෙන ඇතින් නම් මං මට තරම් ප්‍රශ්න තියෙනවා දන්නේ නෑ. දැන් මම තරම් කැඩේ මට නම් ඒක දැන් ඒක ධර්ම දේශනාවකදී සේන මාත්මයන් කිව්වා අර අදහසක් හැටියට ඒ සේන මාත්මයන්ගේ දේ තමයි මම මාත් පිළිපදින්නේ අර යම්කිසි චූටි කාලයකට හරියකින් වැළකීලා ඉන්න පුළුවන් නම් හොඳයි කියන අදහස අර ෆිල්ම් බලන එක නතර කරගන්න වෙනමක් නේ කියපු අදහස. ඒක මම හැම එකකටම පාවිච්චි කරනවා. ඒක නෙමෙයි අර හැම මේ වගේ චූටි කියලා එකක්වත් මගේ චූටි කියලා කිව්වට මගේ අතින් කැඩෙන ප්‍රමාණය වැඩි. ඒක දැන් අඩුවක් තියෙනවා අර වගේ සමහර දිශාපද පැයෙන් පැයට සමාදානම් සමාදම් වෙන අවස්ථාවලත් ඇති කරගෙන තියෙනවා. මේ යම් කිසි පාලනයක් කරගන්න. එතකොට මට දැන් මුලදී අර ඒ වගේ හිතේ තියෙන අර මේ වේගවත්කම නිසා අපිට පාලනයක් නැති වුණාම තියෙන මේ අවාසිය තමයි හිත සමාධි කරගන්න බැරයි. සීල අවශ්‍යතාවය මොකක්ද කියන එකයි අපි තේරුම් ගන්න ඕනේ. මේ සීලය අවශ්‍ය වෙන්නේ මොකටද කියන එක. හිතේ තියෙන විපරිණාම ගතිය අඩු කරගන්නයි මේ කෝණේ කියන එක තේරුම් ගන්න කාලයක් යයි සමහර විට මට නම් සෑහෙන කාලයක් ගියා. ඉතින් එහෙම ගියාම තේරෙන්නේ මේ ඒ සීලය කැඩෙනකොට අපි ඒ ගැන හිතලා වරි වෙනවා නම් එතකොට ඒකත් අපිට අර ආයේ අර හිත විපරිණාම පත්‍යයට තමයි එන්නේ වල විපරිසර වෙන ගතියකට එන්නේ ගතියක් තමයි තියෙන්නේ සමාධිය මත වෙන ගතිය අඩු නිසා ඒක අර අර හේතු සීලය සමාධියට හේතු වෙනවායි කියන එක තේරුම් ගත්තාම ඒ වටිනාකම දෙන්න ඕනේ ඇයි මේ සීලයට කියන එක ප්‍රායෝගිකව එන එකක් තේරෙනවා එතකොට ඒකේ ඒකෙන් අර ඈත් වෙන ගතිය එනවා. එතකොට අර සීලය ඇයි මේක නොකළ යුත්තේ කියන්නේ නැත්නම් අර නීතියක් හැටියට දාගෙන ඒක මේ පිළිපදින්න යනකොට ඒක අත්‍තරම අමාරු ගතියක් තමයි මුලදී මට තිබුණේ. මේක නිකන් මේ ලෝ එකක් හැටියට අරගෙන අපි මේක හරිමාරෙන් පිළිපදිය යුතුයි කියන එකක් දාගත්තම ඒකේ අර තියෙන වාසිය දන්නේ නැහැනේ අපි. එතකොට ඒක අමාරුවෙන් අපි පිළිපදගෙන යනවා. අර සිත සමාධිමත් වෙනකොට තියෙන ඒකේ ප්‍රයෝජන ඇයි මේක සමාධිමත් වෙන්න ඕනේ ඇයි කියන එක ඒකත් පස්සේ තේරුම් යනකොට තේරෙනවා මේක අර අඩුම ධර්මයේ සමාධිමත් නොවුනොත් මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ධර්මයේ ධාතු මනසිකාරයක ඒ කියන්නේ ඒක පස්සට වෙන්නේ එන්නේ ඉස්ලාම් ස්කන්ධ හැටියට නාම රූප හැටියට හරි මේ හිත බෙදලා වෙන් කරගන්න බැරි තත්වයකට තමයි තාම තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මගේ මගේ හැටියට අපිට තාම අර සමාධිමත් වෙන්න තරම් ශක්තිමත් සීලයක් නැති නිසා කියන්නේ. සීලේ ශක්තිමත් වුණොත් ඒ හිත සමාධිමත් කරගන්න පුළුවන් හැකියාව වැඩි. ඉතින් මම වගේ කෙනෙක් නම් හෑන්ඩ් අමාරුයි සීලයක් කියන එක කරගන්න ඒ අර පුළුවන් තරම් මේ අවස්ථාවේ හැටියට මේ අඩුම කාලයක් ඇස්සේ හරි සාධිමත් මේ මේ සීලය ස්ථිර කරගෙන සමාදන් වෙනවා මම නැති කැඩෙන්න කැඩෙන්න සමාදානම් වෙනවා ඒකත් එතකොට ඒකේ ආයෙත් නොකිරයා කියන්නේ අඩුමතර විනාඩි 5ක්වත් රැකලා හිටී කියලා කියන්නේ තියාගන්න පුළුවන් වුණොත් ඒක වටිනවා කියන අරසුල එහෙම අර ස්ථිර ඒක ටිකක් කල්ය හිමින් මේ කාලය වැඩි වෙනවා වගේ එකක් තේරෙනවා ඔක්කො තේරෙනවා අර මුලදී මගේ අතින් මෙච්චර මේවා යනකොට මේ මේ සෑහෙන ළඟ ළඟ මේ සීලේ කැඩෙන ගතියක් තිබ්බා දැන් පොඩ්ඩක් ඒක යම් කිසි දුරකට රැක ගන්න පුළුවන් කියනකොට අර පොඩ්ඩක් අර සෑම මේක නිරාමිත සතුටකුත් ඇති වෙනවා ඒ එහෙම නැතුව අර සීලේ කැඩනයි කියලා විපලිසර වෙනවා නම් ඒකෙන් අපිට තව පාඩුවක් තමයි වෙන්නේ එහෙනම් මගේ නම් හැම සීලය ගැනම මේ හැම කොටසක් ගැනම කැඩෙන ප්‍රමාණය වැඩි ඒ වුණාට ඒක මේ සමාදාන සමාදාන නැවත සමාදාන වෙලා ඒක ආරක්ෂා කරගන්න උත්සාහයක් දරනවා ඒකවත් එහෙම අරකේ අර ප්‍රයෝජනේ අරගෙන සමාධිමත් කරවෙන්න ඕනේ නිසා සමාධිත සීල සමාධි ප්‍රඥානේ සමාධි කියන එකේ වටිනාකම ප්‍රඥාවට යනකම් ඒ ආරක්ෂාව අරගන්න ඕනේ නිසා හැබැයි අර සතිතුමා දවසක් මට අර කියුවා අර මේක අර අපි අර අපි කරන අය අර දැනුමක් එක්ක අවබෝධයක් එක්ක එනකොට සීලය කියන එක අර විහිං පටව ගන්න ඕනේ නැහැ. ඒක හේතුඵල ධහම හැටියට මේ වෙන දේ දකින්නලා අර සිතමත් නැත ඒක වෙන්න ඇති උත්සාහ කරේ කියන්නේ අර හේතුඵල ධහමේ මේ වෙන දේ දකින්නකොට සමහර විට මේක අපි මගේ අතින් කැඩුනායි කියන එකක් එන්න විදියක් වෙන්නේ නැහැ කියන එකක් තේරෙනවා. එතකොට මේක අර යම්කිසි දෙයක් උඩ මේ වෙනවා. එතකොට අර සක්කාය දිට්ඨිය තියෙනකන් අපිට මේක අපේ අතින් කැඩුනා. මම මෙහෙම කරා කියලා කියන මම මෙහෙම කරා මට මෙහෙම වුණා කියන එක වෙන වෙන තැනකට යනවා. ඉතින් අඩුම තරමේ සක්කාය දිට්ඨිය දුර වෙන තැනකට ආවොත් ඒ සිල් රකින්න කෙනාවත් සිල් කඩන කෙනාවත් හොයාගන්න බැරි තැනකට ගියනවා නම් ලොකු වාසියක් ඇත්තයි කියලා හිතනවා. පෙරවන් සරණයි. තෙරුවන් සරණයි අබුරු මහත්මයා සත්‍යතුමනි අපි එළියට යනවද තෝසාකච්ඡා කරන්න කියලා හිතනවා සත්‍යතුමනි තෙරුවන් සරණයි ජය සම්මා සම්බුදු සරණයි අර පසුගිය වාරේ කියන්නේ ඊට පිට දවසේ අපි කතා කළා අර සෝන දණ්ඩ සූත්‍රය ඒකෙදී විශේෂ අවධානය යොමු කරා සීල පරියෝදාතා පඤ්ඤා පඤ්ඤා පරියෝදාතං සීලං සීලයෙන් ඒ නිසා ප්‍රඥාව පිවිතන ප්‍රඥා සහ සීලේ පිවිතන. යත් සීලං තත් පඤ්ඤා. සීලේ තියෙන තැනට ප්‍රඥා වෙනවා. ප්‍රඥාව තියෙන තැන සීලේ නෝයි කියලා. අර අපින් අත හොදනවා වගේ කියලා කියේ අන්න ඒ වගේ දෙයක් වෙනවා. ඒ ඒකේ ඒක නිසා දැන් අර කලින් බුණු මහත්මයා කියපු දෙයටත් වැඩි අවධානය යොමු කරනවා. හොඳයි ඒක සිද්ධ වෙන්න සිද්ධ වෙනවා ඒක. ඒක සිද්ධ වෙන්න සිද්ධ වෙන්න ඉඩ දෙන්න ඕන. ඉතින් අපි තොර භාවනා කරන්න වාඩි වුණොත් වාඩි විල්ලේ කියන නිස්කලංක වෙච්ච ගමන් සමහරට කතා කරපුවා හිත ඇතුලේ අර chat box එකේ කියලා කියන්නේ ඒකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වචනේ කොහෙද කිව්වද කවදද කිව්වද නැහැ. නමුත් මේ මොකද්ද වචන ගොන්නක් එන බව තේන්න හුඟක් කතා කරන්න ගත්තොත් ඒක වෙනවා ඒවට වාසනා කියලා කියන්නේ වාසනා කියන්නේ පුරුදු කියන ඒවා ඒ පුරුදු වෙනවා බුදුහාමුදුරන්ට තරයි සවාසන සවාසනේ ක්ලේශේසු ඒකෝ සබ්බේ නිගහතේ කියන උන්වහන්සේතරේ පුරුදු අයින් කරලා තියෙනවා. ඒ නිසා පුරුදු කියන වගේ අයින් වුණාම ඇතුලේ පවිත්‍ර වෙන්න පටන් ගන්නවා. ඒකත් තමන් ගැන අභිමානයකුත් තියෙන්න ඕන. ඉතින් කොහොමද කෙරෙන්න ඕනේ කියලා. දරුවෝ කෙවල් දොරවල් තියනවා කියලා ඒක ඒකට සමාවක් කියලා දෙන්න ඔය බ්‍රහාචම් බ්‍රහම් කියන මේ අපලඟ කුණු කූඩයක් තියෙන්න ඕන මිනිසු කියනවා ආන්ට හැබැයි කුණු කූඩේ ඇතුලේ මේ බොටම් එකක් තියෙන්න ඕනේ නැහැ කියලා. ඒක කැඩිලා තියෙන්න ඕනේ. ඒකට ඔක්කොම අයින් වෙලා යනවා කියලා. ඒ කියන්නේ වේස්ට් පේපර් බාස්කට් එකක් තියෙන බොටම්ලස් කියලා. අන්න ඒ වගේ එකක් වෙන්න ඕන. අපේ හිතේ තියෙන්න ඕනේ වගේ අයින් කරන්න පුළුවන් ගැතිය. අර අර මෛත්‍රියෙන් හුම් කන් දෙනවා කිව්වේ කොහොඳයි. ඒකකොට තින්ටත් ඕන මේ තින්ටත් රවුලත් ඕන කැඳත් ඕන කියලා කිව්ව වගේ සමහර වෙලාවට හුම් කන් දෙන්නත් වෙනවා නම් ඒක හුම් කන් දෙනවා. හ්ම් කීක හරි හුම් කන් දෙනවා. ඒ වගේ ඊළඟට චූල ශීලයේ ඉතිරි කොටස්. දැන් බුදුහාමුදුරුව ගැන මිනිස්සු ಗುಣ කියනවා නම් ඕව තමයි ಗುಣ කියන්නේ. ඒ බුදුහාම කියන්නේ බුදු කෙනෙකුට මේ බුදුහාරෝ මෙහෙම කරන මෙහෙම කරන කියලා පුදුජනයා කියන જાති. බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ සමනෝ ගෝතම. ඒ සම්මුද ගෞතමයන් වහන්සේ මේ ගස්කොලන් කඩන්නේ නැහැ. ගස්කොලන් කඩන්නේ නැහැ. ඊට පස්සේ ඒකබත්තිකෝ සමනෝ ගෝතම. සරණ ගෞතමයන් වහන්සේ එක වේලයි වළඳන්නේ. එක වේලයි වළඳන්නේ කියනවා. ඊයර රත්ති කාල භෝජනයටත් වඩා වෙන වචනයක් ඒක. එක වේලයි වළඳන්නේ කියනකොට. දත්ත ගීත විසුක දර්ශන නාට්‍ය බලන ඒවා ගීතේ වාදනයන් කොමඩි ෂේ බලන්නේ වගේ නයින් ගලේ විසුක දර්ශන වලින් මාලා ගන්ධ විල්ලේපන ධාරණ මණ්ඩන විභූෂණත්ථාන පටිවිරතෝ සම්නෝ ගෝතම සම්මුදෞත්මන් වහන්සේ මල් ඒ ගන්ධ ඒ කියන්නේ විලේපන මේකප් සේවයන් මොනවත් නැහැ ඒතකොට මාල පලුම් දෙන්නේ ඒවා ගැන තමයි මිනිස්සු කතා කරන්නේ බුදුහාම කියන්නේ ඉතාම සුළු දේවල් ඉච්ඡාසන මහා සායනා උස් අසුන් මහා අසුන් වලින් ඇයින් වලින් අපි උච්චාසන මහා සයනා කියන එක කතා කරා මම ඉතින් ඇත්තට පුරුදු වචනේ උච්චාසයන මහා සයනා කියලා කියන්න. නමුත් උච්චාසන මහා සයනා. ඒකෙන් අයින් වෙලා ඉන්නවා. මේ හොඳ දේවල්. මම දන්න අප දන්න සමහර උතුම් ගුරුවරුන් ඉන්නවා ඔය ඔය මේ කියන ඔක්කොම જાති ඇත්ත ළඟ තියෙනවා. ඔක්කොම ගුණ. ජාත රූප රජත පටිග්‍රහන මිලමුදල් පාවිච්චයක් නැ අපි තේරෙන වශයෙන් කියනවා නම් තමයි ගෞතමයන් වහන්සේ සල්ලිත් එක්ක සම්බන්ධ නැහැ. දැන් මේක Tamanට ගාව ගන්න හදන්න එපා නේද? දැන් මෙහෙම තියෙන නිසා බෑ කියලා ගන්න එපා. ඒක තේරුම් ගන්න පමණක් හදන්න. ආමක ධඤ්ඤ පටිඝහනාපත්තිරතු සමනෝ ගෞතමෝ. උයපු නැති ධාන්‍ය බාරගන්නේ නැහැ සමන ගෞතමෙන් පස්සු යන්න ඕනේ කියලා. උයපු නැති වෙන්ජන මාළු පිළියන්නේ නැහැ සමන ගෞතමයන් වහන්සේ. මේ මිනිස්සු ගුණ කියන්නේ එහෙමයි. ඔයගේ පොඩි දේවල් ගැන තමයි මිනිස්සු කතා කරන්නේ. ඉත්ති කුමාරික පටිඝාන පටිවිරතෝ සමනෝ ගෝතම මේ චූල සීලවද මේ ඉගෙන ගන්නට ඕන මොකද ඊළඟ සූත්‍රවලකොට අපි ඒවා හලනවා අපි මේ ප්‍රතිසා මාර්ගයෙන් හලනනේ සාකච්ඡාවේදී හැලෙනවා ස්ත්‍රීන් හෝ ගෑනු දරුවන් බාරගන්නේ නැහැ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දාසි දාස පටිඝාන දාසයන් Tamanට මේ කරුවන් බාර ගන්නයි තථාගත සම්මන ගෞතමයන් වහන්සේ. ඔය තමයි මිනිසු ගුණ කියනවා කියලා කියන්නේ. අජේලක පටිඝාන පටිවිරතු සමනෝ ගෝතම එළුවන් බැටළුවන් වගේ සත්තුන් බාරගන්නේ නැහැ. කුක්කුට සූකර පටිඝාන පටිවිරතු කුකුලෝ එළුවෝ මේ එළුවනේ ඌරෝ ඒ වගේ අය බාරගන්නේ ඊට පස්සේ හත්ති ගව අස්සවල පටිඝාන පටිවිරතු සමනෝ ගෝතම ඇතුන් අස්සයන් ඊට පස්සේ විලඟුන් ඒ කට්ටිය පාර ගන්නෙ නැහැ. චෙත්තවත්තු පටිඝහන පටිවිරතෝ සමනෝ ගෞතමෝ චෙත් කුඹුරු වතු පිටි බාර ගන්නෙ නැහැ. සමන ගෞතමයන් වහන්සේ. දූතීය පහින ගමනානුയോഗා ගමනානුയോഗා පටිවිරතෝ සමනෝ ගෞතමෝ මේක බුදුහාරතුම මේ මිනිස්සු ගුණ කියන්නේ ඔන්න ඔයගේ පොඩි දේවල් ගැන. අර කලබල වෙන්න එපා කිය ඒකයි අගුණ කිව්වා කියලා. අගුණ කිව්වා කියලා මොකද ගැඹුරු මොහොතක් ගැන කතා කරන්නේ සතහකට වෙරේ කියන්නේ. එක එක්කෙනාට පණිවිඩ ගෙනියන්නේ නැහැ. මම අර පණිවිඩයක් කිව්ව මම ඒක අරයට ගිහින් දෙලෙන්නම් කියලා. එහෙම එහෙම එකක් නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. හොඳ දේවල් කාලීතුරු කරගන්න. ඒවට කාලයක් නෑ වගේ කියලා තේරෙනවා. මරණානුස්සතියත් එක්ක එනවනම් කාය වික්‍යා පටිවිරතෝ සමනෝ ගෝතමෝ ගනුදෙනු නැහැ සමන ගෞතමෙන් වහන්සේ ගනුදෙනු කරන්නේ නැහැ කාය ගනුදෙනු කරන්නේ නැහැ ඊට පස්සේ තුලා කූට කංශ කූට මාන කූට පටිවිරතෝ සමනෝ ගෝතමෝ ඒ කියන්නේ හොරට කිරණ ඒවා ඒ වගේ දේවල් නම් මේ චූල සීල එන්නේ එනකොට මාර්ගයට එනකොට ඒවා අයින් වෙලා යනවා ඊට පස්සේ කෝටන වංචන නිකති සාචියෝග පටිවිරතෝ සමනෝ ගෝතමම් අල්ලස් ගන්න එක මේ බුරු ප්‍රයෝගයන් කරන එක නපුරු ප්‍රයෝග කිරීම ඒව නැහැ ඡේදන වද බන්ධන විපරිම විපරාමෝස ආලෝප සහසාකාරා පටිසෝ සමනෝ ගෝතමෝ කැපුම් කේතුම් කපනවා කොටනවා බලෙන් පැහැර ගන්නවා බලාත්කාරකම් කරනවා ඒ වගේ දේවල් සතාගතයන් වහන්සේ කරන්නේ නැහැ. ඉතිවා බික්කේ පුතු ජනෝ තථාගතස වන්නං පද මානවාදයේ පුතු ජනේ තථාගතවරයෙක්ගේ ගුණ කියනනම් ඔන්න වගේ බොම සීල මාත්‍ර දේවල් ගැන කතා කරන බුදුහාරවට කියන සීල මාත්‍ර දේවල් කියලා. ඒ පුංචි සීලයන් ගැන කතා කරන්නේ. දැන් මේ මේක තියාගන්න බැරුව මහන්සි වෙනවා කතා බහ කරන බුදුහාමර ඒවා බුදුවරයෙක් වෙනකොට ඒවා තියෙනවා අර කිවි එක මේක කරගෙන යනකොට ඒවා Taman ළඟට එනවා සීලවත්ව පඤ්ඤා පඤ්ඤවත්ව සීලම් ප්‍රඥාව තියෙනකොට සීලෙන්ද පටන් ගන්නවා සීලය තියෙන කෙනාට ප්‍රඥාවෙන්ද පටන් ගන්නවා එතකොට මේ කවුරු හරි කිව්වට නෙවෙයි Tamanට තේරෙනවා මේක තිබුණොත් නේද මට මෙහෙම උනේ මේ සපත්තු දාගෙන ගියාම නේද මගේ මේස් තෙමුනේ වැස්සෙනකොට මම මේ බූස්ට් දාගෙන යන්න ඕනේ කියලා වගේ මේ Tamanta තේරෙන ගැටයක් එනවා. ඕක තමයි චූල සීලය එතින් බුදුහාම කියන්න හදන්නේ වගේ අල්ප මාත්‍ර දේවල් ගැන තමයි මිනිස්සු කතා කරන කතා කරන්නේ ඊළඟට මජ්ක්‍ධිම සීලයේදී මිනිස් කතා කරන්නේ බුදුහාමුදුරු ගැන මෙහිමයි. බීජගාම බුද්ධගාම සමාරම්භා පටිවිරතෝ කියලා. ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගස් වැල් කපලා දාන්නේ නැහැ. ඊට පස්සේ මාකටිං කියන්නේ දැන් අප දන්න උතුම් ඇත්තෝ ඉන්නව නොකරන ජීවිතේටවත් කරන්නේ නැහැ ගහක කොලයක් හදන එකවත් මේක මේ හොඳ වචන තියෙනවා මෙතෙන්දී යථාවාපනේකේ බොන්තෝ සමන බ්‍රාහ්මන සමහර පින්වත් සමන බ්‍රාහ්මනෝ ඉන්නවා සද්දා සද්ධා දෙය්‍යානි භෝජනානි බුඤ්ජිත්වා සද්ධාවෙන් පිරිනමපු දේවල් පරිභෝග කරමින් මෙයා කරනවා. අන්න ඒක එතනයි වැරද්ද වෙන්නේ. දැන් තමන් හම්බ කරලා තමන් ඒක ඒ නිසා දැන් ඔය සමහර පුංචි සීල ටිකක් තියෙන ඇත්තන්ට සමහර බර අඩුයි. ඒකින්ද ඒ ගැන සතුටු වෙන්න ඕන. දැන් මේක බරක් වෙන්නේ නැහැ ඇත්තන්ගේ සීල පැත්තෙන්. මේක ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ මාර්ගයට පිවිතුනා කියලා කියනකොට මිනිස්සු ඒගෙන ගෞරවයක් කරන්න පටන් ගන්නවා. ප්‍රතිපය අටක් වැඩ කරලා හම්බ කරන දේ ගිහින් දෙනවා. එතකොට එතකොට ඒක ඒක කරලා ඒක ඒ මිනිස්සු එහෙම දුන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙන්න මේ දේ කරනම ශ්‍රමණ වාස්තියෝතම නේ කරන්නේ කියලා. එතකොට ඒත් ගුණ කියන්නේ ඒ විදිහට. යතාවාපන ඒකේ බොන්තු සමන බ්‍රාහ්මනා සද්දා දෙයානි භෝජනානි භුංජිත්වා. ඒක හැම පදේටම තියෙනවා. ශ්‍රද්ධාවෙන් දෙන ලද භෝජනයන් පරිභෝග කරලා කෑම විතරක් නෙවෙයි මේ දෙන දේවල් පාවිච්චි කරලා සමහර අය මෙහෙම කරනවා සමන ගෞතමයන් වහන්සේම කරන්නේ ඔය රහතන් වහන්සේ නමක් ගැන කියනකොට සම්ධිකාරකයේ අනිවාර්ය දෙයක් හැටියට කියන්නේ අනිවාර්යෙන් කරන්නෙම නැතුළු. පානාතිපාතේ නොකරනවා වගේම අදින්නා දානේ නොකරනවා වගේම අබ්‍රහ්මචාරියාවෙන් අයින් වෙනවා වගේම බොරු උසාවාද ඊට පස්සේ මත්පැන් අයින් වෙනවා වගේම පිසුනාවචා පරුසාවාචා සම්පප්පලාප අයින් වෙනවා වගේම සම්නිධිකාරකයක් ඒක ඒක වෙන්නේ නැහැ රහතන් වහන්සේ නමක් මොකදසිගේ ශූන්‍යත්වය දැකලා තියෙන නිසා නේතං තාලං විජ්ජති ඒක වෙන්න බෑ කියලා බුදුහාම කෙනෙක් වෙන්නේ නැහැ එතකොට සම්නිධිකාරක භෝජන භෝගම් අනිත්‍ය විරාන්ති අන්න සම්නිධි පාන සම්නිධි කෑම ඇන් කරලා තියෙන කියන්නේ ෆ්‍රිජ් නෑ තථා සත්‍ය සත්‍ය අවබෝධය කරගත්තුලගේ ෆ්‍රිජ් නෑ ඒ ඒවා අයින් කරලා තියන්න. ඊළඟට විසුක දර්ශනේ කියවෙන්නේ නේ. සද්දා දෙයානි භෝජනානි බුඤ්ජිත්වා ඒව රූපං විසුක දර්ශනං අනිත්තා විහරಂತಿ. ඒ කියන්නේ නැතුම් ගී ගැයුම් කඩු ෆයිට් මොනහරි කුම්ෆු කරාටි මොනහරි තියෙනවා જાතියක්. අස්සරේ සතමක් මේ තියෙන්නේ වර්තමානයේ හැටියට ඒ වගේන් අයින් වෙනවා. අන්න වගේ මිනිසු ගුණ කියන බුදුහාමුදුර මේ දේ කරන්නේ නැහැ කියලා. මේ මජ්ක්‍ධිම සීලය, සූල සීලේ පවර් කරගෙන යනකොට මේවත් උන්වහන්සේ ළඟට කිත් වෙනවා ඊට පස්සේ. ඊළඟට යතාවාපනේකේ භුන්තු සමන ප්‍රාහ්මන සද්ධා දෙයයන් භෝජනානි භුඤ්ජිත්වා තේ ඒව රූපං ජූත පමාදට්ඨානියෝ ඒ කියන්නේ කාට් සෙල්ලම් කර කර ඒ වගේ දේවල් වලට යන්නේ නැහැ දාන් අදින්නේ ඒ ක්‍රීඩා කරන්නට කැරම් ගහන්නට ඒ වගේ දේවල් එන්නේ නැහැ ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපවාහිනී බලනවා නම් ඒ වගේ දේවල්වත් බලන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ දැනුම මිනුම තරඟවත් බලන්නේ නැහැ ආකින් දැන් වෙනවා කියම කියටවත් ඉන්නේ නැහැ ඊළාට උච්චාසන මහාසන අපිව කිව්වා ඒක දින්ගක් තව ඈතට ගිහිලා කියන ලොකු දිග කකුල් තියෙන පුටු උස කකුල් තියෙන පුටු වගේ ඒවා පාවිච්චි කරන්න මේ අඟල් හතරකට වඩා වැඩි දිගිය පාවිච්චි කරන්න ඊට පස්සේ එක එක සත්‍රංගේ හැම ගහපු ඒ වගේ ලොම් වලින් හදපු දේවල් පාවිච්චි කරන්න ඒ වගේ දේවල් තියෙනවා මම කෙටියෙන් ඒවා කියන්නේ අත් මේක ඉවර කරගන්නට ඕන මේ සීල පිළිබඳ කොටස ඊළඟට හැමතැනටම එනව නිසා. නමුත් අපි දැනගෙන තියනවා මේවා. ඊළඟට ඒ උච්චාසන මහා සයනාවලින් අයින් වෙනවා. සද්ධාදී යാനി භෝජනානි භුංජිත්වා ඒ වගේම එහෙම කරලා අය මණ්ඩන විභූෂණත්ථාන යෝගා විහරන්ති. අනුත්තා විහරන්ති. තමන් ඇඟට ඇඟ ලස්සන කරගනිමින් ඉන්නවා ඒ වගේම අයින් වල ඉන්නේ. විශේෂ සබන් වර්ග නැත්තම් මඩ වර්ග ගාලා හොදන්න එහෙම නැත්තම් මාස්ක් දාන්න ඒ වගේ ඒවා කරන්නේ නැහැ. මුඛ චුන්නම් මුඛ ලේපනම් මේ මූණට තියන ආලේපනේ අත්සුණු ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. සිකා කණ්ඩන් දන් දන්න ඒ වචන ටික මම ඒ ඔක්කොම කියන්නේ නෑ හොඳද ඊට පස්සේ ලස්සන සපත්තු සරෙප්පු දාගෙන යන්නේ නෑ ඒ වගේන් අයින් වෙනවා කියලා මේ මජ්ජිම සීලෙනකොට ඊට පස්සේ සද් සද්ධා දෙයානි භෝජනානි භුංජිත්වා සමහර අය ඒව රූපන් තිරච්ඡාන කතං අනිත්තා විහරන්ත මේ බොහොම පහත් පෙළේ කතාවල යෙදෙනවා. අර දිරුප් මහත්මයා කියපු කතා ඕවට තියෙනවා ඒ රාජකතා චෝර කතා විතර නෙවෙයි. අපි 32ක් කිව්වට ඉතින් ඒක ඇයි දන්නේ 32ක් කියන්නේ මම හිතා අට කතා එකතු කරලා ඇති. මේ 28යි තියෙන්නේ. ඉතිරි හතර ඉති භවාභව කතාව ඉන්දියානු Hindu ක්‍රමයට විරුද්ධ වෙන්න පස්සේ හොඳට එකතු කරලා තියෙන අපේ පුදුගෝස හඳුනන වහන්සේලා මේ මේමයි කියන්න එපා කියලා බුදුහාමරගේ සූත්‍රවල තියෙනම 28යි. හතරක් නැති අපි දෙතිස් කතා කියලා කියලා සමහර මහත්වෙම කියන දෙතිස් කතා නෙවෙයි ඒක දෙහිස් කතා කියලා උනේ ඒ එලෝ මෙලෝ දෙකටම වැඩ නැහැ කියන්නේ. නමුත් මේ හැම සූත්‍රයකම තියෙන්නේ 28යි. අපි ඒ 28 කත් මේක වාදයකට ගන්න එපා කාත් එක්ක මතක තියාගන්නත් අනිත් පැය 31ක් කියවලා කියලා එහෙම නෑ මෙහෙම නේද තියෙන්නේ කියන්න ඕනේ නෑ එතකොට ඒක තවත් මේ අනවශ්‍ය කාලවාදී භූතවාදී ධම්මවාදී දෙයක් වෙන්නේ නෑ ඒක මේ පැය දෙකෙන් මේක ඉවර වෙනවා රාජකතා අපි දන්නවා ඒ කියන්නේ පාලකයෝ ගැන කතා කරන්නේ නෑ පාලකයෝ ගැන කතා කරන්නේ නැහැ කියනකොටම චෝර කතාත් එනවා හොරු ගැන කතා කරන්නේත් නැහැ දෙගොල්ලෝ ඕනොන්ට සම්බන්ධ හින්දා අන්න කතා දැන් ඔන්න අර දිලුක් මහත්මයා කියපු කතාවට එනවා කෑම බීම ගැන කතා කරන රෙසිපි ගැන කතා කරන්නේ නැහැ චෙස්ලා ගැන කතා කරන්නේ නැහැ ඒක මේ මේ මොනවද කැනෝලා තෙල් වලින්ද යාබදීන්නේ නැත්නම් පොල් තෙල් වලින්ද පදින බාජිරින් බටල් දාන ඒ වගේ කතා එන්නේ නැහැ හැබැයි අර මෛත්‍රියම ගහගෙන ඉන්න සමහර අය ඉතින් ගෙදරින් නැත්තු යන් හපන්නම් ඉතින් ඒක ඒ ඒ හපන්කම් පෙන්නන්ටත් ඒව කරනවා. ඒකෝට ඒකට මෛත්‍රියෙන් කරුණාවෙන් දීලා ඕක ඉතින් අනේ කොහොම කරත් අසුබයනේ කියලා මේ කොයිකත් පාම් පිටිනේ කියලා කියන්නේ නැහැ කේක් හැදුවත් පාම් පිටි පාපද්වත් පාම් පිටි කියලා හාල් පිටි කියලා එහෙම කියන්නේ නැතුව කරුණාවෙන් මේ ඒ ඒක ඒක හොඳයි කියලා පස්පින්දනේ ගතියක් එන්න ඕන කරුණා මෛත්‍රිය වටිනා නිසා ඊට පාලකත් මේ විදිහේ බොන බොන જાති මෙන්න මේවා බොන්න ඕන මේවා බොන්න ඕන කියලා ඒකට අර ගිජු කමෙන් කතා කරන දරුවෝ හිම ඉන්නවනම් ඒත්තන්ට අවශ්‍ය මේ මේක බොන්න එපා වැඩි නැත්නම් මේක වසීන වැඩි මේම දැන් බොන්න ඉගෙන ගන්න කියලා එහෙම කියන එක වෙනම නමුත් ඒ ගැන මේ ආර කම්පැනි මේම හදලා තියෙන මේම හදලා තියෙන මෙන්න මේ මේක දෙක හොඳයි මේකට වැඩි කිච්චයි වගේ අගේ කරමින් අර මේ අභිනන්දන අභිවදනය කියන ඒවා නැති වෙලා. ඊට පස්සේ මහා මාත්‍ර සේනා කතා භය කතා යුද්ධ කතා ඒ වගේ අපි දන්නවා නේ ඉතින් ඒ වගේ කතා කරන්නේ පුවත්පතින් රූපවාහිනින් අයින් වෙනවා කියන එක තමයි කෙටි කියන්නේ භය කතා බය හිතෙන කතා කරන්නේ නැහැ ඊට පස්සේ වත්ත කතා ඇඳුම් පැළඳුම් ගැන ඇඳුම් පැළඳුම් ගැන කතා කරන අවශ්‍ය ඇඳුම මේ උස්රස්නි කාලේ ඉඳලා අපි කොටන් 100% කොටන් ගන්න ඕනේ ඒක හොඳයි මේකේ මෙච්චර 300 හොඳයි කියලා එහෙම ගත් කීවට කමන්නේ ඒක සමන්ට අවශ්‍යතාවය වෙනවා නමුත් ඒක උජාරුවට පුරාජේරුවට නෙවෙයි ඒකන කතා වෙන්නේ Tamange ලොකුකම හපංකම් පෙන්නන්ත නෙවෙයි ඒකන කතා කරන්නේ ඊට පස්සේ සයන කතා ඇඳන් ගැන කතා කරනවා මේ කොම්පැනියන් ගන්න හොඳයි මම දන්න ඕන මේක මේකද මෙච්ච මෙහෙම වෙන්න ඕන මෙච්ච රුස් වෙන්න ඕන මේක හොඳයි ඒක පැත්ත ප්‍රශ්නේ අනිත් පැත්ත සීතලේ නෙව ගන්න ඕන කියලා. ඉවරයක් නැහැ ඒකට ඒකයි. ඊළඟට මාලා කතා. ඒ කියන්නේ දැන් නම් ඉවන්නේ දැන් ඉස්සරහ මල් මාලම නෙවෙයි දැන් තිතුමු මේ මේක කරට 20 එකක්ද 14 එකක්ද මේ ඒ වගේ චේන් එක කොහොම එකක්ද කොයි විදිහේ පෙන්ඩන්ට් එකක්ද ඒවා ගැන කතා කරන්නේ දරුවෙකුට කැමැත්තෙන් අහලා ඔයාට මොකක්ද ඕනේ කියලා දෙන එක වෙනම එකක් නැත්තම් ස්වාම බිනදට ඕන නම් මාල් මාලයක් මාලයක් ඒක ගෙනත් දෙන එක වෙනම එකක් මොකද ඒවා දිගින් දිගට ඒවා ගැන අරයා හදන තැන් වඩා මෙතන හොඳයි මේක තන වඩා හොඳයි කියලා අගේ කරන්නේත් නැහැ ඒවා ඊළඟට ගන්ධ කතා සෙන්ට් වර්ගය ගැන කතා, කොලෝන් ගැන කතා, නැත්නම් මේක පැරිසියාද එක, මේක නිව්යෝක් වල හදපු එක, මේක ස්විට්සර්ලන්තය එක, මේක ආයුර්වේදයත් එක්ක සම්බන්ධයි, මේක ඉන්දියාවේ හිමාලයෙන් මාපු එකක් කියලා මේ ගිජ්ජිගුට පර්වතේ මාපු සුවඳක් කියලා හැම අරගෙන ගන්නෙ නෑ. ඒව ගැන කතා නෑ. ජාතිකත්. ඕ සාමාන්‍ය කිරණ ජාති. ජාතින් ගැන හොඳ හරි නරක හරි ඥාතීන් හරි අපිට මෙහෙම කළා මෙහෙම කළා ඒ ඥාති මෙහෙමයි එගේ මහත්තයා මෙහෙමයි වෙනදගේ පුතා මෙහෙමයි ආයා PhD ගත්ත ඔක්ස්ෆර්ඩ් වලින් යාට ඩබල් PhD තියෙනවා මාස්ටර්ස් තියෙනවා ඒ වගේ දේවල් කතා කරන්න එකත් අඩු වෙනවා මොකද ඒකින් අර තමන් ඒ පුතුජන ගොන්නට දා ක්ලබ් පුතුජන ක්ලබ් වලට දා ගන්න එක සිද්ධ වෙන නිසා ඒ ඥාතීන් ගුණවන්ත නම් කතා කරාට කමන්නේ. අවශ්‍ය වෙලාවට ඒ කතා කරලා ඒක දිගින් දිගට කතාවක් කරන්න තමන් ඉහළ යවෙන්න. ඊපස්සේ යාන කතා. වාහන ගැන කතා මට දැන් අපි දන්නවනේ ඉකානන්ත අස්වාහන මට සුදු අස්වැය තියෙන වාහන මත හතර දෙනෙක් ඉන්න එකක් තියෙනවා අර දෙන්නෙක් ඉන්න එකක් තියෙන. ඒ වගේ දැන් අපිට තියෙනවා අපිට BMW ගන්නවා Toyota හොඳයි all wheel drive තියෙනවා four wheel drive තියෙනවා එහෙම නැත්නම් snow tires දා ගන්නවා ඒවා තියෙනවා Subaru ගන්නවා Benz ගන්නවා කිච්ච කීක කතා තියෙනවා. සමහර අය ඒකද තමයි කතා මම දන්නේ සමහර මිත්‍රයෝ ඉන්නවා ඒ කතාවම වහරගෙන. ඉන් එහාට කතාවක් නෑ යත්තට. ඒත් මේ හැම මුඩලකම දාන. ඒ වගේ අපි අයින් වෙන්න ඕන. මාර්ගය යන ඇත්තු. ඒතර බුදුහාඳුරු මෙහෙම නෑ කියලා අර ඇත්තු ගුණ කියන්නේ බුදුහාර කියනවා පුංචි දේවල් කියලා. ගාම කතා. ගම් ගැන කතා කරන්න ආවල් ගම මෙච්චර කලකට ඉස්සරහදී ඕක මෙහෙම ඇත්තෝ හිටියේ මේවා ගම්මාන විනාශ කරනවා මේ මේ කතා කරන්නේ නැහැ ඊළඟ නිගම කතා, වෙළඳ නගර ගැන, නගර කතා, නගර ගැන කතා, නිව්යෝක් නගරේ මෙහෙමයි, ඊට පස්සේ ඩුබායි මෙහෙමයි, එහෙම නැත්නම් මෙල්බන් මෙහෙමයි, ඩාවින් මෙහෙමයි, සිඩ්නි මෙහෙමයි, සෝලේ මෙහෙමයි, ඒක නගර අරන් කතා කරනවා තියෙන. ඉතල යන්නේ කතා එක. ඊළඟට පාරවල් ගැන කතා කරනවා. ජනපද කතා. ජනපද මේ හවල් ජනපදයේ මෙච්චර පොසත් එහෙයක් ගෙමුතුවා මෙහෙම එහි අපි කතා කරන්නේ දේශපාලන දෙනකොට කතා කරනවා. ඒ යගේ කරනකොට මේකේ උඩට උඩට උඩට උඩට ගිහිල්ලා අභ්‍යකාශයෙන් නම් බැලුවොත් මොකක් ගැනද කතා කරන්නේ කියලා මන්ට තේරෙනවා. ඊට පස්සේ ඉති කතා. ස්ත්‍රීන් ගැන කතා කරන්න නෑ. ඒ වගේ අයින් වෙනවා. පුරුෂ කතා වලින් අයින් වෙනවා. සූර කතා. අපි නොදැන ඉන්න අය නමුත් අපි කැමැති ශූරයන් ගැන කතා කරන්න. ඒක හේතුවක් ඇතුව දරුවේ ඉහළට ගන්නට දරුවන්ගේ වැටිච්ච මනස ගන්නට කතා කළාට කමන්නේ. නමුත් එහෙම නෙවෙයි දැන් මෙහෙම බොක්සින් ශූරයෙක් එහෙම නැත්නම් ක්‍රිකට් වැඩිපුර ගේම් 100ක් ගහපු එක්කෙනා එහෙම නැත්නම් ගෝල් පහක් ගත්ත එක්කෙනා ඒ වගේ අර අගේ කරන්න කතා කරේනම නතර වෙන්න. විසිකා කත වීදිගෙන කතා කුම්බස්ථාන කතා කුම්බස්ථාන කතා කිව්වේ මොකද්ද කියන එක හරියටම දන්නේ මේ ජල රසවෝය වගේ දේවල් ගැන කතා කියලා තමයි කියන්නේ ඒකට. පුබ්බපේත කතා, මැරිච්ච ඇත්තු ගැන කතා. නානත්ත කතා, ඒක මේක ගැන කතා, ලෝකක්ඛාය කියන කතන්දර. ලෝකක්ඛාය කියන මේ ලෝකයේ සිද්ධ වුණේ කොහොමද බිග් බෑන් තියරි එකෙන් මෙහෙම ආවා මේ දැන් අලුත් ක්‍රමයට අපි කියන්නේ ගොඩක් වෙලාවට අපි ඒකට යනවා සමහර ඒවා අගේ අගේකේ ධාතු බහසිකාරයටත් උදව් වෙන තැන් තියෙනවා එහෙම නැතුව හබල් එකෙන් මෙච්චර දැක්කා මෙච්චර ගැලැක්සි දැක්කා කියලා ඒ ධර්මානුකූලව කතා කරනවට වඩා අපි ඒක අගේ කරමින් කතා කරන ගතියක් තියෙනවානේ මහත්ය ගැන දන්නවා කියන්නේ. ක්වොන්ටම් ෆිසික්ස් ගැන හරි මන් දන්නවා කියන කතා කරන්න විදියක් එන්නේ නැති වෙන්න ඕන. සමුද්දක්ඛායික මුහුදු ගමන් ගැන කතා. ඊළඟට ඉති භව භව කතා කියන එක මෙහෙම වුණා මෙහෙම වුණා කියලා බලන්නකෝ ඒ ওই 28යි තියෙන්නේ දෙද්දෙතිස් කියුවට ඒ දෙද්දෙතිස් කතා කියන කතන්දරයට විරුද්ධ වෙන්න ඕන නමුත් 28 ඔය වගේ කතා වලින් බුදුහාමුදුරු අයින් වෙලා කියලා ඔය වගේ පොඩි දෙයක් ගැන තමයි සාමාන්‍ය කෙනෙක් කතා කරන්නේ සීලය හැටියට අප ගන්නවා නම් ඔයින් පුළුවන් තරමකින් අයින් වෙන්න හැදුවොත් සම්පප්පලාපේනුත් අයින් වෙන්න ඒක උදව්වක් වෙනවා. ওই ටික සම්පලාප කියලා වෙන්නම නෝයි 28. ওই 28න් එහා දෙයක් නේ. ඉති ඒව රූපාය තිරච්ඡාන කතා පටිවිදතෝ සමනෝ ගෝතම මොන විදිහේ මේ අඩු පෙළේ තර්ඩ් ක්ලාස් කතා වලින් සමන් වහන්සේ අයින් වෙලා කියලා ඉතිවා බික්කේ පුතු ජනෝ තථාගතස වන්නං වදමානෝද ඔන්න ඔය විදිහටයි පුතු ජනේ තථාගතයන් වහන්සේගේ ගුණ කියලා කියන ගුණ කියන්නේ මේ මජ්ක්‍ධිම සීල ඊට පස්සේ යථාවාපනේකේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සද්දා දේයානි භෝජනානි භුංජිත්වා. ඔන්න හොඳ ඒවා අපිට. හොඳට මතක තියෙන්න ඕන මජ්ජිම සීල. මෙයත් හොඳ සීල. ඉති ඒවරු සද්ධාදීය භෝජනේ වළඳලා ඒ කියන්නේ ඒව පරිභෝග කරලා පාවිච්චි කරලා මේව රූපම් විග්ගායික කතා බෙදුණු බෙදෙන බෙදෙන කතා වලින් තමයි ඉන්නේ ගහ ගන්න කතා බැන ගන්න කතා කොහොමද නැත්නම් ඉම්මන් ධම්ම විඤ්ඤං ආජානාසි. අහං ඉමන් ධම්ම විඤ්ඤං ආජන. ඔයා මේ ධර්මයේ හුවත් සීලය ගැනවත් මුකුත් දන්නේ නැහැ. මම තමයි ධර්ම විනය දන්නේ. ඔන්න අපි ඒ ක්ලබ් එකේ තමයි අපි දැන් ඉන්නේ. මේ කවුද අර පාණාතිපාතා අදින්නා දානා කාමේසු මිච්ඡාචාර හරි අබ්‍රහ්මචාරය මුසාවාද පිසුනාවච පරුසාවාච වලින් අයින් වෙලා ගිහිල්ලා දැන් ඔන්න අපි වැටෙන ඊළඟ ගොන්න. බුදුහාම එක තැනකින්වත් මගාරින් තිද දීලා නැහැ සමහර තැන්වල. මේ මජ්ජිම සීල. චින්තුං ඊමන් ධම්ම මිනියන් ආජානිස්සසි විච්ඡාපටිපන්නෝ තුමසි. ඔයා කොහොමද මේ ධර්මය දන්නවා කියලා කියන්නේ? දැනගන්නේ කොහොමද? මිච්ඡාපටිපන්නෝ තුමසි. ඔයා වැරදි විදිහටයි මේ මාර්ගය යන්නේ. අහවස්මි සම්මා පටිපන්නු මම තම හරියට මේ මාර්ගයේ අනෙක්කන සහිතම් මේ මම කියන එක අර්ථවත් දෙයක් කියන්නේ අසහිතන්ත ඔයා කියන එකේ කිසිම අර්ථයක් නැහැ ප්‍රයෝජනයක් අහමස්මි සම්මා පටිපන්නු ද පුරේ වචනීයම් පච්චාවචන ඔයා කලින් කියන්න ඕන දේ පස්සේ තමයි කියන්නේ. පච්චාවචනියම් පුරියවත්. පස්සේ කියන්න ඕනේ කලින් කියලා දෙන්න. අදිචින්නන්තේ විපරාවත්. ඔයා හුඟා කලක් පාවිච්චි මේක භාවිතා කරාටම ඒක වැරදි විදියකටයි උඩයට පෙරලලා ආ වැඩේ කරලා තියෙන්නේ. ආරෝපිතේ තේවාදෝ මම ඔයාට වාදයක් නගනවා. මම අභියෝගයක් කරනවා නිග්‍රහය සූතුවමසි. එහෙම කළොත් එහෙම ඔයා එනේ යන මාර්ගත් නැති වෙලා යනවා. චර වාදප්පමුක්කාය. මේ වාදෙන් මිදෙන්නට මාර්ගයක් හදාගන්න. නිබ්බේචී වාසචේ පහෝස්. පුළුවන් නම් මේ ගැටලුවෙන් නිදහස් වෙන්න. පුකම් මේ අපංකමක් තියෙනවා නම් බේරෙන්න. මම තේරෙන බසින් කිව්වේ. ඔන්න ඕයේ ගොන්නට වැටෙන්නත් එපා දැන් හැමතැනම ඇහෙන ශබ්ද අනුව තේරෙනවා. හීන් සීරුවේ ඕට ආයිබුවන් කියන්නේ එක්සිට් ගන්නට. මේක කියන්නේ විග්‍රාහික කතා කියලා. අර අර අර පිසුදාප්පාචා පරුසා වාචාර අන්න කතා පාන කතා හැන්දෑවට බඩේ හදන හැටි ගැන කතා කරාට වඩා ටිකක් භයානකයි මේ කියන කතාව. මේ කියන කතා වඩයක් හදලා වඩයක් කාලා ඒකෙන් ඉවරයි මේක ඊට එදියේ බොහෝ අනතුරුදායකයි. ඊළඟ එකට කියන්නේ මජ්ක්‍ධිම සීලේ යතාවාපනේකේ බුන්තෝ සමන බ්‍රාහ්මන සද්ධා දෙයානි භෝජනානි බුඤ්ජිත්වා මේ ශ්‍රද්ධාවෙන් දීපු කෑම බීම පරිභෝග කරලා මේ ශ්‍රමණ භායෝයි බ්‍රාහ්මණ කියන කොට්ටාසය තේ ඒව රූපං දූතය පහිනාන ගමනායක අනිත්‍ය විහරන්ති මේ දූත වැඩ කාර්කම් තනිවිද ගෙනියනකම් වැඩ මේ UPS වැඩේ නැත්තම් මේ පෝස්ට් වැඩ කරනවා. ඒ වගේව සම්බෝධ ගෞතමයන් වහන්සේ කරන්නේ නැහැ. රඤ්ඤන් රාජමහා මස්තාන රජවරුන්ගේ පණිවිඩ කියනවා. මැටි ඇමතිවරුන්ට වැඩ කරනවා. කත්තියානම් බ්‍රාහ්මනානම් ගහපතිකානම් කුමාරානම් ඒ කට්ටියන්ගේ වැඩ කරන ඉදගත්ච අමුත්‍රාගත්ච මෙතෙන්ට යන්න මෙතෙන්ට යන්න මේක ගේන්න මේක කරලා දෙන්න කිය ඒ වගේව කෙරෙන් කරන්නේ නැහැ. මම හොඳ දේවල් ඉගෙන ගන්නට. මජ්ජිම සීලය. ඊළඟට මජ්ජිම සීලය අනික පුදු ගුණ කියනවා නම් ඔයගේ තමයි ගුණයක් කියන්නේ. බුදුන් කියනවා ඒ බොහොම පුංචිම දේවල්. යථාවාපනේකේ බොන්තෝ සමන බ්‍රාහමනා සමහස සමන බ්‍රාහමණය සද්ධා දේයානි භෝජනානි භුංජිත්වා කුහකා හොಂತಿ කුහක කියලා කියන්නේ වහගත්ත වැඩ තියෙන්නේ වැහිච්ච වැඩ ලපකා හොಂತಿ තමන් අගය කරන කතා නේමිත්තක වාසි ගන්නට කියන කතා එනවා සමහර විට මම සෝවාන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන නැත්තම් මම මේ මේ தත්වෙට ඉන්නේ කියා කියන සමාධයන් නම් ඉතින් ඇත්ත බොහොම මේ ප්‍රසිද්ධියේම කියන විදිහට තේරෙනවා සමහර තැන්වල ඒ වගේ අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි ආයෙ කතා කරන්නෙත් නැහැ මේ ධර්ම සාකච්ඡා විදිහවලද. එතකොට ඒ ලාභ ගන්නට කරන ඒ මගේ කතාවල් කියවෙන්නේ නැහැ. නේමිත්තිකාච හඟ වෙයින් කරනවා. මෙහෙම ඕනේ කියලා ලාභ ගන්න ක්‍රම තියෙනවා. මේකට මෙහෙම වුණොත් හොඳයි නේද? අද මෙච්චර කිසක් වෙනවා මෙහෙම කළොත් හොඳයි නේද කියලා ඒ වාසියටත් එහෙම වෙනවා ඒකට මක් වෙලාවට. ඊට පස්සේ නිප්පේසිකාච. ඒ කියන්නේ අනිත්‍යයේ ಗುಣ විනාශ කරන කතා. අනිත් අය අපි කියන්නේ කපලා දානවා කියලා. අන්න ඒ වගේ කතා වෙනවා. තමන්ට වාසිය ගන්න. ලාභේන ලාභන්නේ ජීවිතාලු. ලා මට මෙච්චර ඉන්නවා මෙච්චර පිස් ඉන්නවා කියලා අනිත් අයටත් කියන හැමති වෙලේ කව කියනවා මම ආගේ සත්‍ය ආරම්භ වෙරත් ආවා කියලා. නැත්නම් අපිට හවල් එක්කනත් උදව් කරනවා කියලා ඒ එක්කෙනාට තව කෙනෙක් ගැන කියන. ඒතෝට කියන්නේ අරගෙන තව මොනවා හරි ගන්න. ඒක තමයි කියන්නේ මේ ලාභේන ලාභන් නිජින්සිතාරෝ. ඒව රූපා කුහන් ලපනා පටිවිරතු සමනෝ ගෝතෝ. ඒ හැංගිච්ච කතා නැත්නම් අගය කරමින් කරන කතා ලාභ ගන්න ඒ වගේ සමන ගෞතමයන් වහන්සේ දුරින් දුර වෙලා ඉන්නේ කියලා මිනිස්සු කියනවා නම් බුදුහාම කියන්නේ ඒක අපමත්තකම් ඕරමත්තකම් සීලමත්තකම් මිනිස්සු ಗುಣ කතා කරනවා නම් කතා කරන්නේ වගේ පුංචි පුංචි දේවල්. නිසා ඒව ගැන කතා කරා කියලා ඔයත් හිත සතුටු කරගන්න එපා. මේ අගේ කරන්න එපා. ඒක ඇත්තද කියලා නැත්තද කියලා තීරණය කරන්න ඉන්න කියන එකයි බුදුහාර කලින් කියේ. ওই ටිකට තමයි මජ්ක්‍ධිම සීලය කියලා කියන්නේ. දැන් ඔය මතකෙ තියෙන්න ඕන මේ මාර්ගය අනකොටවා සිද්දිබේ සිද්ධ වෙන જાති මොකද අයින් කරලා අයින් යනකොට ඔක්කොම අර අපි කිව්වේ ඒක ධාතු මනසිකාරය දෙනකොට ඔක්කොම නිකම් බහූතයක් බවට පත් වෙනවා. බහූතයක් බවට පත් වෙනවා. ඒ නිසා නමුත් අර සීලය හැටියට පාවිච්චි කරනකොට ඔය පරිස්සම් වෙනවා නම් මේ මජ්ක්‍ධිම සීලය ගැන ඔය කිව්වේ. ඒක සීල් පද නෙවෙයිනේ දැන්. දාර කලින් එකට කලබල වුණානේ අපි සීල් පදයක් කැඩුනොත් මෙහෙමයි මෙතන කැඩේ කැඩෙන්න දෙයක් නැහැ දැන් මේ මජ්ක්‍ධිම සීල කියනකොට දැන් තේරෙනවානේ ආචාර ධර්ම මාර්ගයේ දියුණුවක් සත්‍ය සත්‍යාබෝධයට යනකොට Tamandම තේරෙන මේක බාධාවක් නේද කියලා ඒකට එකකින් ගයින් යනවා ඒ ඇතුලෙන් ආවහම ඒක ඒක ලොකු හයියක් එනවා මජ්ක්‍ධිම සීලේ කතා කරේ ඊට පස්සේ මහා සීලය මේ දැනගන්න විතරේ මුල් එකේදී වෙන්නේ. ඊළඟ සතිය ඊළඟ සතියකට අපි ඒවා ඒව ගැන කතා කරන්නේ දිගින් දිගට සීලakkන්ද වරි කතා කරනවා. සම්මා සම්බුදු සරණ එක එක්කෙනා එක එක පැතිවිලි ඉන්නේ දකින්නේ. ඒ පැති අපටත් පෙන්වන්නට මාර්ගයට උදව් වෙන විදියට සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට උන්වහන්සේ නම් කියන්නේ බොහොම සුළු දේවල් කියලා අපිට විශාල දේවල් තථාගතයන් වහන්සේගේ උතුම් සීලය ඉතින් පරිපූර්ණ උන්වහන්සේ নমස්කාර වේවා. බුදු සරණයි. සත් සත් සත් සත්‍යමනේ අප්‍රමාණයෙන් සත්‍යම කියනකොට මට මතක් වුණේ සමහර වෙලාවට මට තිබිච්ච වාර තියෙනවා අපි බුදු ගුණ සිංහලෙන් කියනකොට අපි කියනවා රහසින්වත් පවුනක නොකලසේක කියලා. ඉතින් ඒක කිව යුක්තක්ද කියලා හිතනවා සමහරවල් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගති ප්‍රවතුම් මේ වගේ මේ මාර්ගයේ දර්ශනය ගැන යම් කිසි විදිහකින් අවබෝධයක් දකින්නකොට මේ සූත්‍ර ආශ්‍රයෙන් ඒකත් කියන්නේ ඒක බොහොම සුළු දෙයක් කියන එක හිතනවා ඒ දිනු කරපු මානසින් ගැන අපි ඒ විදිහට කියන එකක් කියලා. ඉතින් එහෙමත් හිතුණා. හොඳයි මම කල්‍යාණ මිත්‍රයන්ට ඉතාමත් ගෞරවය වෙනවා ශ්‍රීමති මහත්මිය ඔබතුමීට පුළා එකතු වෙන්න ඉතින් සම්මායි. පෙරවන් සරණයි සත්‍යවිතුමා මේ මේ දක්වා දේශනාව කරගෙන යනකොට මට හිතෙන දැන් චූල සීල කියලා කිව්වහම ඒ ඒ සීලෙන් ඒ ඒ කොටසින් නිර්වාණ අවබෝධය දක්වාම ය아가න්න පුළුවන් වගේ තේරෙන්නේ. කියන්නේ අෂ්ටාංග සීලය වගේ ඇතුළත් වෙනවා ඒකට. ඊට පස්සේ මහා සීලය කියලා කියනකොට ඒක ඊට වඩා ලොකු එහෙම නැත්නම් ගැඹුරු එහෙම නැත්නම් ඒක මේ බරපතල වැඩි කොටසක්ද ඒ කියලා හිතන සතිතුමා එතකොට ඒ චූල සීල මහා සීල කියලා බෙදුණු හැටි කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි පෙරවන් සරණයි. සත්‍යතුමනි අපි එකට යමු වෙලා ඉදිරියට යමු සත්‍යතුමනි පෙරවන් සරණයි. ඔව් ඔව් දැන් එතන මා සිතන හැටියට සමහර විට උන්වහන්සේලා සමහර ඒවා උන්වහන්සේලා කරන්නේ පොදු ජනතාවට ආදර්ශයක් හැටියට නැත්තම් පස්චිම ජනතාවට අනුකම්පා කරන්න බුදුහාම මෙහෙම කරේ නෑනේ නේද කියලා එතකොට ඒක එකක්. කරුණාවෙන් ඒ වගේ දේවල් කරනවා. ඊළඟට ඒක සත්‍ය අවබෝධය කරාම ඒක ගැන ඒක ඉන්නේ නැහැ ඉතින් එහාට. ඒවා ඒ ඒ ආචාර සීලවත් සිල්වත් බව කැඩෙන්නේ නැහැ. බුදුවරේ කියලාමයි. උන්වහන්සේ ධර්මය කිව්වේ අවාසනා නැහැ කිව්වේ ඒකයි. උන්වහන්සේට පුරුදු නැහැ. පුරුදු කියන જાති නැහැ. දැන් අපි හිතමු දැන් සූර පරිමණ්ඩලම් පාරුප්පිස්සාමිති සික්ඛාකරණ. හරියට පිරිමඬුළු තියලා සිවුරු අඳින්නට. අඳන අඳින්නට සිවුරු පෙරවන්නේ කියලා. ඒක දෙයක් වෙන්නේ නැහැ. නමුත් ඒ යුනිෆෝමිටි එකේ ආවහම දැන් මේක විශේෂ ධර්මයක් සංඝ කියන කොටසත් එක්ක ලෝකයට යවන්ත නම් ඒ අපි අරගෙන ගත්තානේ ඇයි මේ සී අපසන් 10ක් කර පසුගිය සතිය කතා කරනත් මේ ඇයි සීල් ලෝකයට පවරන්නේ කියලා අපසන්නානංවා පසාදාය පසන්නානංවා බියෝ භාවය නොපැහැදුණු ඇත්තන්ගේ පැහැදීම ඇති කරවන්නටත් පැහැදිච්ච අයගේ පැහැදීම ගැඹුරු කරන්නට සමහර සීලේ පාවිච්චි කරන වහන්සේ. නමුත් රහතන් වහන්සේ නම කටින් ඒව කෙරෙන්නේ නැහැ ඊට පස්සේ වන්න ඒව නැචරල් දෙයක් වෙනවා. අර දැන් කිව්වා වගේ අපි කියන රහසින්වත් පෞසිදු නොකර කියන එකට ඒක අපට තේරුම් ගන්න හොඳයි. නැත්නම් අපි දොර වහගෙන කරන જાති තියෙනවානේ හොරෙන් සමාජයට නොයන්නට ඒ කියන්නේ දුසිල් වැඩ තියෙනවා හැංගිලා කරන જાති අනිත් පැත් නොදෙන්නේ දැන් අර උතුම් ගුරුවරයෙක් කැමතිස්සෙන් කියන එයා ඉංග්‍රීසි භාෂාවෙන් කිවි නමුත් ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට මෛත්‍රිය තිබුණේ නැහැ බුදුහාමුදුරුවෝ මෛත්‍රී ඒ කියන්නේ hard to කියන්න බෑ බුද්ධ had love නැත්නම් මෙත්තා කියලා. බුද්ධ is මෙත්තා. බුද්ධ කියලා කියන්නේ මෛත්‍රී පින්දේ වගේ. අන්න ඒ වගේ බුදුහාමුදුරු කියන්නේම කරුණාව. බුදුහාමුදුරුවන්ට කරුණාව තිබුණා කියනවට වඩා. ඒවා ටිකක් ගැඹුරු. ඒ වගේ තමයි මේ සීලය කියනකොට ඒක ඒක එනවා. ඒ ඒ ආචාර සීලී බව. හැබැයි ඉතින් අර ඒ දැන් තමන්ගේ රෙස්පොන්සිබිලිටි එක වැඩි වුණාම එයාට නීතිත් එතන වැඩි. අන්න ඒ වගේ වයින්ෝ. ඒව නීතිම නෙවෙයි. දැන් අපි හිතමු සමහර මත්පැන් බොන ඇතු කාන්තාව නැත්නම් දුම්පානය කරන අය ඒ දැනුම් තේරුම් ඇති අය දරුවෙක් පිළිසඳ ගත්තාම ඒ වයින් අයින් වෙනවා. ඇයි අයින් වෙන්නේ? දරුවාට උදව්ව සඳහා. දරුවා නිරෝගී කරන්න. එතකොට ඒක මන් දන්න මහත්මයක් හිටියා. සද්දට හෙම්බිරිස ඇදලා මං කිව්වා මේ බෙහෙතක් පාවිච්චි කරන්න කියලා. එයා ඇස්ප්‍රින් එකක්වත් ගත්තේ නැහැ. ඒ ඇයි මං කිව්වයි කියලා. එතකොට එයා ප්‍රෙග්නන්ට් වෙලා කියලා. එතකොට බලන්න මේ එතකොට මේ මාතෘභාවයට යා ඒක අගය කරන්නේ අර දරුවාට දෙන ආදරයෙන් හින්දා. අන්න ඒ වගේ මේ සත්ත්ව ප්‍රජාවකට බුදුහාම කියන්නේ මේ මේ පුංචි මේ ලෝක බෝලේ ඉන්න ඇත්තෝ විතරක් නෙවෙයි. උන්වහන්සේලා වෙලාව මදි මේ ශරීරයට තියෙන වෙලාව මදි ලෝකයට වැඩ කරන්න. ඒ නිසා තමයි බුදුවරේ ක්ලෝ නිදන්නේ නැහැ කියලා කියන්නේ. නිදන්ට වෙලාවක් නැහැ. උන්වහන්සේලාට තවත් අනන්ත ප්‍රමාණ සත්ත්ව ප්‍රජාවක් එක්ක සාකච්ඡා කරන්න තියෙනවා. මනුෂ්‍ය ශරීරයත් එක්ක සාකච්ඡා කරන්න පොඩි දෙනෙක් එක්ක. ඒ අපි නොදන්නා බුද්ධ ක්ෂේත්‍රයක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔය අර මුල්ම සීලය එකයි අවශ්‍යයි. ආදි Brahmacharyaක සීල කියලා අපි ආ සීලේ තියෙන්නේ ආදි Brahmacharya සීල තියෙනවා ආභි සමාචාරික සීල තියෙනවා ඒ කියන්නේ සත්‍ය අවබෝධය සඳහා යනකොට අත්තිවස්සංග ටිකක් තියෙනවා පරිස්සම් වෙන්න ලෙඩෙක් පරිස්සම් කරනවා වගේ ඒ පුංචි දරකින් ඉන්කියුබේටර් එකේ දානවා වගේ ICU එකට දානවා වගේ ඒකෙදී යන්න දෙන්නේ නැහැ වයි කට්ටියට ඒකට විශේෂ බෙහෙත් තියෙනවා වගේ ඒ වගේ තියෙන කොටසක් තියෙනවා ඒක බේරා ගන්නට. ඒ ආභිසමාචාර කියන්නේ උතුම් කෙනෙක් හැසිරෙන්නේ කොහොමද? එතකොට අපි හිතමු රහතන් වහන්සේ නමක් හයියෙන් දිව්වා කියලා ඒක ප්‍රශ්නයක් වතුරලකින් පැන කියලා කතන්දරයක් තියෙන. ඒක වරදක් නෙවෙයි. නමුත් ඒක කෙරෙන්නේ නැහැ උන්වහන්සේ අතින් අනිත්‍යයට අනිත්‍යයක අර මේ පරිදි විදිහට තේරුම් ගන්නට. සරිත්හාඳුත් මෙහෙම කරා කියලා දැන් කියන්නේ අන්න ඒ වගේ. සරිත්හාඳුත් මෙහෙම කරා බුදුහාමුදුරන්ට දේතුවානෙදිම මම මම ජේතුවානයක් හදාගත් හදාගත්තා මොකද කියලා මේ පුදුජන කෙනෙකුටත් ඒකෙන් හිතෙනවා. ඒ නිසා තමයි බුදුරු කැලේට ගිහිල්ලා හිටියේ. ඒ වගේ જાති. ඒකයි ඔය චූල සීල මජ්ජිම සීල කියනකොට තවත් ගැඹුරට යනවා. අර චූල සීල වගේ ධාති පුතුජන ක්ෂේත්‍රයේදී අත්‍යවශ්‍යයි පරිස්සම් වෙන්නට. බොහොම හොඳ හොඳම ප්‍රශ්නයක් ඒක බුදු සරණයි. අනිත් පැත්ත ගැන කතා කරනවා කතා කරන්න. අන්තම සත්‍යයතුනේ අනිත් එක්ක වෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් අපි අදහසක් තියෙනවා. තමයි කල්යාණ මිත්‍රන් දෙකට වෙන අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා තව එක දෙයක් සඳහන් කරන්න හිතලා දැන් හිතට එන ප්‍රශ්නයක් තමයි දැන් අපි මේ යම් ආකාරකින් සත්‍ය අවබෝධය කරාට පස්සේ කොහොමද මේ සීලයන් රකින්නේ කියන එක. එතකොට ඒක මේ සත්‍ය අවබෝධය කරපු නිසා මේ සීලයන් ආරක්ෂා කරන්න ඕන කියන දෙයක්ද? එනත සමාලාට තියෙනවානේ දැන් මම මේව ඔක්කොම ධාතු ඒක නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා එහෙමත් ඇහෙනවා. දැන් ඊට වැඩිය දැන් මට හිතෙන්නේ දැන් දැන් අපි සත්‍යාබෝධය කරනවා කියන්නේ එහෙම නැත්නම් යම් කිසි ආකාරයකින් මාර්ගය ළඟට මේ කෙලෙස් වලින් ඈත් වෙනවා. දැන් අපි මේ සීලයේ බිඳෙන සීල් සීල පවත්වා ගන්න බැරි තත්ත්වයන් එන්නේ මේ කෙලෙස් වල තියෙන ප්‍රබලතාවය නිසා. එතකොට දැන් අපි මේක ටික ටික ඈත් වෙනවා කියන්නේ මේ කෙලෙස් දැන් මේ මේ මේක මේ සීලයන් මේ දුස්සීලයට යන්න යාමට යන්නට හේතු වෙන මේ කෙලෙස් අඩු වෙනකොට ඒ පැත්ත අඩු වෙන එහෙම එහෙම එහෙම නේද මේ මේක සකස් වෙන්න ඕනේ කියලායි මට හිතෙන. ත්‍රිවංශරණය දැන් තමයි තෙරුවන් සරණයි ලොකුමස්ස මොහොත් චිත්‍ර මහත්මයා ඔබට මේ අවස්ථාව සමා වෙන්න තෙරුවන් සරණ මේ දිල්රුක් මහත්මයා ඒ කියපු දෙයකම එකතු කරන්න කියලා හිතුණා සත්‍යජිතමනි මනහරි වරදක් තියෙනවා නම් කරුණාවෙන් ඒක නිවැරදි කරන්න සාමාන්‍යයෙන් අපි සීලයක් කියනකොට සත්‍යජිතමනි මේ කෙලෙස් ගැන කතා කරනකොට මේ පොඩි සිල් ගැන විතික්කම කෙලෙස් කියලා අපි කතා කරනවානේ. ඒ චූලශීල කියන තැන ඒ විතික්කම කෙලෙස් නේද අඩු කරගන්නේ නැති කරගන්නේ කියන එක වගේ හිතුණා. ඊළඟට මජ්ක්‍ධිම සීල කියනකොට ඒ අපි කතා කරපු දේවල් අනුව පොඩි නිකන් හැඟීමක් වගේ ආවා මේ පරිඋත් ทาน කෙලෙස් වලට පොඩ්ඩක් සමගාමීව යන දෙයක්ද කියන එක ඒ ඒ සම්බන්ධව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. එහෙම සම්බන්ධ කරලා හිතන එකේ වරදක් තියනවාද? එහෙම නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්ද කියන එක සත්‍ය පිසුමනි තේරුම් ගන්නයි. නැචේ සමාර්ණය අප්‍රමාණයෙන් මම ඇත්තටම මාසත් හිතන දෙයක් මේ දේවරුක් මහත්මයා ඒක නැගුවට පස්සේ මම හිතනවා අර ප්‍රඥා සත්‍යතුමත් විස්තර කරා සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයක් කියන කොටස කල්පනා කරනකොට සමහර දේවල් වලට තියෙන රුචිකම ඒ වගේම ඒක ඕනේ කියන එකත් ටික ටික ඒක දුර වෙලාම ගිහිල්ලා කියලා දැන් උදාහරණ හැටියට දැන් සමහර කොට දැන් විශේෂයෙන්ම මත්පැන් පානය වගේ දේවල් වලට යොමු වෙච්ච කෙනෙකුට දැන් මේ දහම අහලා මත්සන් පානය කරන එකේ තියෙන ආදීනමය හෝ එහෙම සීලයක් කරින එකක් ගැන අහලා ඊට පස්සේ ටිකක් කල් යනකොට ඒකට තියෙන සම්පූර්ණම දැන් කොතනක ගියත් මම මේ මගේ පෞද්ගලික අත්දැකීම කතා කරන්නේ ඊට පස්සේ ඒ ගැන කිසිම මේ ඇල්මක් රුචියක් නැති වෙන දේවල් වෙනවා ඒ වගේම දැන් සත්ත්ව ඝාතනය වගේ දේවල් ගත්තත් ඒක මේ පවක් හින්දා කරන්නේ නැහැ කියනට වඩා ඒක මේ හිතෙන කියන්නේ එහෙම මැරීමේ චේතනාවක් එන්නේ නැත්ද කියලා වගේ ගැතියක් තියෙනවා. ඉතින් මම හිතනවා සත්‍ය මාත ඒක අපිට පිළිතුරක් දෙන්න පුළුවන් ඒ සත්‍ය තුම නිසා. ඒ ඒක කරන්නේ රුචිය නැති වෙන ගතිය ඇති වෙන්නේ කොහොමද කියන එකත් ඒක හිතලා කරන දෙයක් නෙමෙයි හිතලා වල කියන එකක් නෙමෙයි. ඒ කියන්නේ කිසිම මේ රුචියක් ඒ කල යුතුයි කියන හැඟීමක් එන්නේ වගේ ගතියක් තියෙනවා ඒ ඒවා කොහොම විදිහට වැඩ කරන්න කියන එකත් අපිට පැහැදිලි කරන සත්‍යසමයේ තේරුම් ගන්නයි සමාවෙන දැන් තමයි අපි සත්‍යතුමා කියන්න කලින් ඒ ගැනම තව පොඩ්ඩක් තම දෙයක් ඇත්තටම හිතට තියෙන විදිහට දැන් සමහරලාට ඒ ඔබතුමා සඳහන් කළා දැන් අපි හිතමු මත්පැන් ඈත් වෙන එක එහෙම නැත්නම් මට හිතෙන්නේ ඔබතුමා සඳහන් කළා අර දැන් අපි තුම මත්පැන් වගේ ඒවා එහෙම නැත්නම් වැලකෙන එහෙම නැත්නම් සතුන් ඒවා සමහරවිට කලින් පුහුණු කරපුවත් වෙන්නත් පුළුවන් ඒ සමහරවිට මට හිතුණා මේ මේ භවයේ ওই වගේ මේ බැඳිලා තියෙන එකක් හරි අඩු ගන්න අඩු කර අඩු කරොත් ඒක ඊළඟ සැරේට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා මේ වගේ හිතනවා තෙරුවන් සරණ. නැහැ සත්‍ය තුමනේ ඔබතුමාට යොමු වෙන්න. සම්මා සම්බුදු සරණයි. අර විතික්‍රම ඒ ඒ මුල් එකට නම් සම්බන්ධයි නමුත් දෙවෙනි එක දෙවෙනි එකට සම්බන්ධ කරන්ට බැරිකමක් වගේ තියෙනවා එකහෙලා නමුත් કોઈ සීලයක් සමාධියට සීල පරිභාවිතෝ සමාධි මහපලාහෝති මහානිසංස ඒකත් සමාධිය වඩා ඵලදායි ප්‍රයෝජනවත් වෙනවා සීලයෙන් පරිභාවිත වුණාම. ඒකට උදව්වක් වෙනවා. දැන් අර අපි කලින් උච්චාර මනසේ කතා කිරිල්ල නතර වෙනවා. ওই වාචාල නතර වෙච්ච ගමන්. මොකද වාචාල වලට කිසිම සම්බන්ධයක් අනුසයිතව යනවා ඒකට. අවිද්‍යානුසයට පෝර දානවා. දැන් භාවනාවට ගියාම සමහර නැත්තම් උදේ පාන්දර අවදි වෙච්ච ගමන්ම සමහරට අවුරුදු 10කට කලින් කියපු වාක්‍යයක් ඇතුලේ කරකිනවා. ඒක කිසිම සම්බන්ධයක් නැහැ මේ නෙළුම්මල මේ මේ මේ බන්දේසිය තිබුණොත් ලිස්සලයි කියලා. ඔය දැන් ඒක මේ අවුරුදු 10 ඇතුළ මම කතා කළා නැහැ. මුත් කතා කරලා තියෙන 1960 ගණන් වලින් පුළුවන්. මම උදාහරණයක් කිව්වේ. ඒ වගේ ඔය ඇතුලේ අර ඔය චැට බොක්ස් එක තියෙනවා ඒක. ඔය කතා සමහර ඒවා නතර කළාම ඒ ඒ ඇත්තට ඒක පටිගත වෙන්නේ නැහැ වැඩිපුර නිසා. අනුසහිත තත්ත්වයන් අඩු වෙලා යනවා. ඒතකොට දකින්න පුළුවන් කමක් වෙනවා හැම දෙයක්ම වර්තමානයේ සිදු වෙනවා. මා කියන්න හදන විපස්සනා වැඩිපුර සිද්ධ වෙනවා ඊට පස්සේ. අර ෆික්ස් කර කර ඉන්න ඕනේ නෑ අනිත් ඒවා දැන්. ඒ එන කැඩිච්ච ඒවා ඔක්කොම හදලා ඉවරයි දැන්. නැත්තම් වහලෙ තෙමෙනවා නම් පයිප් ලීක් වෙනවා නම් හැමදාම ප්ලම්බර්ස්ලට කතා කරන්න ඕන කාපෙන්ටර්ස්ලට කතා කරන්න ඕන වැකියුම් ක්ලීනර්ස් කරන කෙනෙක් කතා කරන්න ඕන ඒ හැමදාම ඒ ගෙදර වැඩ තියෙනවා නම් හැමදාම නාන කාමර ලීක් වෙන එක දවසකින් මේ ෆ්‍රිජ් එක වැඩ කරන්න වගේ જાති සීලිනුත් ඉන්නේ ඒකයි ඒ ෆික්සේෂන් කරන්න දෙයක් නැති වෙන අන්තිමේදී මම ඒවා එක්ක ගේ පුංචි කරගෙන ඒකේ ලොකුවට හදාගෙන ඉන්නවා නම් ඒක ඒක බාර දීලා තියෙන්නේ. මේන්ටෙනන්ස් ලාට ඒ කට්ටිය විල කරන කෝල් එකක් දුන්න ගමන් වගේ. ඒ වගේ මම දැන් ඔය අපි හිතමු සම්පප්පලාප කියපු જાත් එහෙම නැත්නම් අර කතා 28න් අයින් වෙනවා නම් හිතේ හොල්මන් කරන්න එක එක පාලකයෝ ඇවිල්ලා මං රෑ නිදාන්න යනකොට ආ ජනාධිපති මේ ජනපති මේ අගමැති මේ පරිපාලකයා මේ හොරා මේ දක්ෂයා අර ස්කේට මේ බොක්සින් කාර්යය කීකෝ මිනිස්සු එන්නේ නැහැ ඔළුවට ඊළඟට ආර්ය හදපු වැඩේ හොඳයි මෙයා හදපු ඉන්දියාප්ප හොඳයි කියලා ඒ කතා එන්නේ නැහැ ඊට පස්සේ මොකද ඒවා හිතින් අර අර ඒවා මන් රෙකෝඩ් කරගෙන නැහැ. ඒකයි අර ඒක සමාධියට උදව් වෙන්නේ. දැන් මජ්ක්‍ධිම සීල වගේ දේවල් සමාධියට උදව් වෙන්නේ ඒකයි. දැන් අර මුල්ම සීලේ තියෙන ඒ ඒ ඒ ටික ඒ සත්ව බාර ගන්නෙ නැහැ මේ ගෑනු මිනිස්සු කෙල්ල කොල්ල බාර ගන්න ඒ කට්ටිය නම් බලන්න එපායි. මට විතරක් හෙම්බිස් හැදෙනකේ මං තව ගත්තාම ගෝල බාලය ඔක්කොම ටික ගත්තාම තව ඒ අත්තන්ගේ හෙම්බිස්සාව බලා ගන්නත් එපා. ඉතින් ඒකට කාලය කියන එක විදක්. විසූක දර්ශන වගේ දේවල් ගොඩක් වෙලාට සමාධියට බාධාවක් වෙනවා. එතකොට එහෙම වුණාම අර විතික්කම අවස්ථාව ඉන රූට් අර පරිඋත්ථාන අවස්ථාව නතර කරනවා කියන හිතෙන්න පුළුවන්. එහෙම වුණොත් විතර. එහෙම නැත්නම් ආචාර මේ පැත්තෙන් බැලුවොත් එහෙම ඒ කොයික සමානයි. දැන් දැන් අපි බැලුවාම අපි දන්න කතාවල මේ මිගසාලාගේ තාත්තයි ඒ ඒ දෙන්න මාමයි දෙන්න මේ හේතු එකම සකදාගාමි තත්ත්වයට පත් වුණා දෙනම ඉංජිනේරු අපි වඩුව කිව්වට ඒකට රජතුමාගේ ඉංජිනේරු රජතුමත් එක්ක කාමරේ දාගත්තා. ඒතකොට එතෙන්ද බුදුහාමුදුර කියනවා දැන් මට නම් මතක් වෙන්නේ දෙන්නගේ මොන හේතුවක් නිසා හරි මේ නම් මතක් වෙනවා කාට හරි ඉසිදත්ත පුරාණ ඉසිදත්ත පුරාණ ගැන කියනකොට බුදුහාම අන්තිමේදී කියන එතෙන්දී ඉසිදත්තට තිබුණා නම් ඉදම් වැරදෙන්න පුළුවන් එහෙම ඉසිදත්තට තිබුණා නම් අරයාගේ සීලය පුරාණ කිත්සාන් සීලය ඉසිදත්ත ගියේ කොහෙද කියලා පුරාණට හොයන්න බැරි. ඒ කියන්නේ සත්‍ය අවබෝධය කරගෙන. පුරාණගේ ප්‍රඥාව ඉසිදත්තට තිබුණා නම් ඉසිදත්ත කොහේ ගියාද කියලා උන්වහන්සේ හිතා ගන්නත් බැරි වෙනවා කියලා. එතකොට ඒ ඒ සීල වශයෙන් විවිධයි දෙන්න. නමුත් අර මාර්ගයේ දකි දැකීමේ වෙනස්කම් තියෙනවා හැබැයි. සමහර සීලයත් එක්ක සමහර සීලයත් එක්ක එක්කම ගිහිල්ලා නැහැ. හැබැයි සීල් තවමන් කරන්නේ සත්‍ය අවබෝධය යන කෙනෙක් කවදාවත් බුදුහාමුදුරු දේශනා කරපු සීලේ තවමන් කරන්නේ එන්නම් තථාගත ධර්ම දන්නේ නැති කෙනෙක්. බුදුහාමුදුරු මේකව කියන්නේ චූල සීල මජ්ක්‍ධිම සීල කියලා ඒවා. ඒවා තියෙන්න ඕනමයි බුදුහන්ට ආදරේ නම් ඇතිෙන්න. තමන් බාර ගන්න නැත්නම් ඒක වෙනම විදියක්. මම මට තාම බෑ. මට තාම මේක කරේ නැත්නම් පණ නැහැ කියලා. දැන් අර දැන් මේ පරාජිකාවේ පළවෙනි එකදී කියන්නේ බුදු බුදුහාරෙතෙන්දී කියන්නේ දුබ්බල්යන් අනාවීකත්වා මේ තුනන් ධම්මම් පතිසේ. තමන්ට මේක කරගෙන යන්න බෑ කියලා ප්‍රකාශයක් නොකර මෙවුන් දන්සේ වෙන එක කරොත් තමයි අපාරාජිකාව වෙන්නේ. එහෙම කියලා එහෙම කරොත් අපාරාජිකාව වෙන්නේ නැහැ කියලා. ඉන්සාර දුබ්බල බව බාරගත්තාම ඒකේ මාර්ගයේ යෑමට වාසියක් වෙනවා. මම බුදුහාඳුරු මට කියලා දුන්න මාර්ගයට යන්නේ ඒකෙදි නිසා මම උන්වහන්සේට කවුරුන්ගේ පිළිගන්න. නමුත් Tamante හිතන මොන මෝඩද මට තියෙන ලොකු දෝෂ මොන කුච්චද සත්‍යයක් හැටියට මේ කම්ම විපාක ආපු හැටි මේ ඒකින්ද මට මෙතාම මේ කරන්න බෑනේ. නමුත් ඒකෙන් කියන්නේ බුදුහාඳුරු වැරදි කියපු දේ මම නිවැරදි කියලා තර්කකලින්පත් කරන්න හදන්නේ. මොකද ඒක බුදුහාම කියන්නේ ඒක සිද්ධ වෙන්න සත්‍ය අවබෝධය කරගත් කෙනෙක් අතින්. ඒතකොට සීලය ප්‍රඥාට උදව් වෙනවා ප්‍රඥාව සීලයට උදව් වෙනවා. ඒ කියන්නේ සමාධියත් එක්කම තමයි යන්නේ. නමුත් එකහෙලාම වීතික්කම කිලේශය පරිඋත්ථාන කිලේශයට මජ්ක්‍ධිම සීලය කියලා කියන්නේ එකහෙලාම ඉදිරිපත් කරන්න බැරි ගැතියක් තේරෙනවා දැනට. මොකද ඒක කෙරෙනකොට එහෙම වෙන්නේ නැහැ වගේ පේන හින්දා. හොඳයි බුදු සරණ අනිත්‍යත්ව කතා කරන ඔය මේ බ්‍රුණු මහත්මයා එහෙම ඉන්නවා නම් ඒත්වත් කතා කරන්නට කර දුම් මන්දාම් නොකියනද බොහොම උතුම් අදහස් තියෙනක් ඉන්නවා. ඒවා අපිටත් පණ පෙවිල්ලක් වෙන බැටරි චාර්ජ් වෙන බුදු සරණයි බුදු සරණයි. අවසනයක් ඇත්තටම බුදුමාත් යන ඉවත් වෙනවා කියලා කිව්ව වෙන වැඩක් නිසා හොඳයි තව කාට හරි යම් කිසි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි අවසාන වශයෙන් විතර නම් වශයෙන් කිවි අහවලා කියලාම නෙවෙයි කවුරුත් කතා කරන්න විතර බුදුසරණයි සරණයි හොඳයි කාට හරි අදහසක් තියනවාද ප්‍රශ්නයක් හෝ අදහසක් අද සාකච්ඡාව තුළින්ම තෙච්ච ඒවා තමයි කාටවත් නෑ වගේ සත්‍යයතුමනි අද කාල වේලාව සලකලා එහෙනම් අපිට පුළුවන් අද සාකච්ඡා නිමා කරන්න දලුවත් මහත්තයා උතුමාට වචනයක් කියන අවස්ථාවක් තියෙනවද? දැන් 9යි 4යි අපි නතර කරමු ඊළඟ දවසේ මහා සීල කොටසට එනවා. ම්ම් ඒවා නම් අපේ අතින් නොකරෙන් જાති නමුතර ඒ සමූහයක් වෙලා ආවහම ඒවා කෙරෙන්න ඕන જાති වෙනවා. ඒ ගැනත් හිතලා බලන්නකෝ. ඒ කියන්නේ දැන් මම මොකක් හරි අපි හිතමු බෝලින් ඇලියකට යනවා නම් ඒ ඒ සපත්තු දා ගන්න ඕන. ගෝල්ෆ් කෝස් එකට යන ඒ සපත්තු දා ගන්න ඕන. අන්න ඒ වගේ. ඒ සංඝ කියන කොටසට මේ ශ්‍රාවක සංඝ කියන කොටස අයිති වෙන්න හදනවා නම් මම ඒකේ ඉන්නට ඕන. ඒ වගේ ආරි මාර්ගයට යනවා නම් මම ඒකට ඉන්න ඕන. අන්න ඒ වගේ තමයි මහා සීල වෙනකොට වෙන්නේ. ඉතින් එතෙන්දී එන්නේ ආචාර සීලී බව ඒ අර යුනිෆෝමිටි එක ගන්නට බුදුහාමුදුරේ පිරිස හදන හැටි. ඒ පිරිස හදන හැටි. ඒක කොයි උත්තරමයන් වහන්සේත් ඒ කියනවා. ඒකෙන් ඒකෙන් අත්යෙන් අර සමහර මේ උත්තරමයන් වහන්සේලා බුදුරජාන් වහන්සේලාගේ ශාසන බොහෝ කලක් ගියේ නැත්තේ ඒ නීති ඒවා පැනවෙච්චේ නැති නිසා කියලා කියනවා. ඉතින් මේක මෙච්චර කලක් යන්නේ මේ විනයත් එක්ක විනයෝනාම ශාසනස් ආයු කියලා ඔය තියෙන කතාව. ඉතින් විනය තියෙන එක රැගෙනවා නම් ඒක අර මේ වටිනා පණිවිඩය එහාට අන්ත උදව් වෙන නිසා අපි විශාල වගකීමකින් ඒකට එමු. වැරදිච්ච තැන් තියෙනවා නම් මඟ හරවාගෙන පුළුවන් මේක කරන්න පුළුවන් කරන්න අපි නතර කරමු එන ඊළඟ දවසේ මජ්ක්‍ධිම මහා සීල ගැන කතා කරමු මොකද දිගනිකාය සීල ගැන කතා කරනවා අදින් පස්සේ ටිකට කතා කරන්න ඕන ඊළඟ සූත්‍රය එනකොට අපිට කෙටිගක් එහාට යනවා ඊට පස්සේ ඒ නිසා මේක පදනමක් විතරයි හොඳද අභිමානවත් වෙන්න ආදී මාර්ගය යන නැත්තන් හැටියට. කල්යාණ මිත්‍රුණාට පින් සම්මා සම්බුදු සරණයි. අපි පිරිසුදු සිතින් පිරිසුදු සිතින් හොඳ පැතුම් කරමු. මේ මාර්ගයේ ස්ථාවරව සිටින්නට තරම් දිරියක්, ශක්තියක්, ප්‍රණිදියක්, ප්‍රනිධානයක් අපට ලැබේවා. සද්ධා විද සති සමාධි තවත් ප්‍රගුණ වේවා මුහුකුරා ඒවා සතිය ඇති වේවා හැම විටම සසර වසන තුරු දාගත් පැතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක් පැස් ලැබේවා. අපේ ශේ සඳහා අප්‍රමාණ ලෝක සත්තාට නිර්ාමිෂ මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛය නිබ්බාන අවබෝධ වේවායි අපි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු. තථාගතයන් වහන්සේට ඒ උතුම් සීලයෙන් උතුම් සමාධියෙන් සප්‍රමාණ වූ ප්‍රඥාව යුක්තේ මහෝත්තමයන් වහන්සේට අප්‍රමාණ नमस्कार वीवा सम्मा संबुद्धि शरण है सम्मा संबुद्धि शरण है साधु साधु साधु साधु